අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීමකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරේ වෙන කාට හරි ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් අපි ඒකට සාදර වෙමු නමුත් සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට මම අපේ රත්නසිරි මහත්තයන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අවසරයි අපේ හඳුන්වන්ස තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදී සිටින විට සත්‍ය දෙපාවල ඇතිවීම තුළ සඳවා ගැනීමට උත්සාහ කෙලිමි. එහිදී ටිකෙන් ටික මාගේ ගමන් වේගය වැඩි වෙන බව මම දුටිමි. ඒ සමගම වරින් වර අවධානය වෙනස් වූද මම ඇවිදින්නායයි සිතමින් නැවත සතිය දෙපා කරේ පවත්වා ගත හැකි විය. මෙහිදී ඇවිදීමේදී පළමුව ඇති වූ කායික වේදනා ක්‍රමයෙන් අඩු වෙන බව දැනිනි. නැවත මම සිතා මතාම වේගය අඩු කිරීමට උත්සාහ කරන ලදී. එෙහිදී සතිය මුලදීමෙන් ගොඩාක් වෙලා දෙපා තුල ඇවිදීම තුල රඳවාගත නොහැකි විය. මෙසේ වේගයෙන් ඇවිදීම සක්මන් භාවනාවේදී සුද නැතිනම් මෙය ක්‍රමෙන් හෙමින් ඇවිදීම සබාගත යුද්ධයයි කාරුණිකව පහදා දෙන්න. මම මෙසේ පැයක පමණ කාලයක් ගත කරන ලදී. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ බොහොම සරල කාරණාවක් ඒක බුද්ධිය මතක තියාගන්න. සක්මන් හෝ පරියන්ඛය අපි කරන්නේ සතිය වඩණ්ඩයි. සතිය වැඩිම සඳහා සුදුසු දෙයක් කරන්න. සතිය කැඩෙනවා නම් ඉතින් ඒ කියන්නේ අධර්මයි. අසත්පුරුෂ වැඩක් කරලා දෙන්නේ. එනිසා අපේ ප්‍රධානම දේ සතිපට්ඨානේ සති වැඩිම. ඉතින් ඒ සඳහා වේගය හෝ හිමීට අනේකෝ ධක්මන හෝ පරියංගේ හෝ අවශ්‍ය අනුග්‍රහය දක්වන එක මිස ඒ සඳහා කරන ක්‍රමවේදයක් මේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. සත්‍යයයි වඩන්නේ කියලා බලලා සතිය වැඩිවීමට වඩා සුදුසු මොකද්ද? ඒකට අනුග්‍රහ කරන එක තමයි කරන්න තියෙන්නේ. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට වම් පාදයට දකුණු පාදයට ඔසවන ගෙනියන තබන අවස්ථා ප්‍රකට වුණා. ගමන ක්‍රමයෙන් අඩු වේගෙන යන විට පාවල ඇඟිලි අතරින් රස්නයක්ද ඉහළට දැනුණා. ක්‍රමයෙන් පතුල් දෙකම රස්නය ආවා. වැලි පොළවේදී ලනුපැදුරේ සක්මන් කරන විට ගමනේ වේගය අඩු අවස්ථාවේ ලනුපැදුරේ ඉස්සී ඇති තැන් එක් විටක දැනුණා. පසුව යටට වී ඇති වලවල් දැනුණා. පසුව විලුඹ යට සිට ඇඟිලි දක්වා පොළවට ඇලි ඇති විටක ගැලවෙන ආකාරයට දැනුණා. පරියංක භාවනාවේදී සාමාන්‍ය ආකාරයට හුස්ම රැල්ල ප්‍රකට වුණා. ඉහළට යන කැඩි කැඩි ගොස් ටික වේලාවක් නැවතී තිබුණා. පසුව වේගයෙන් ඉහළට පහළට ගියා. ඉහළට ගිය හුස්ම රැල්ල නාසයේ අග කොටසේ වැඩි තට්ටු කරනා වගේ දැවුණා. ඉහළ පහළ යන ආස්වාසය ප්‍රස්වාසය නොකඩී ගිය බවයි දැනුනේ. තව ටික වේලාවකින් මේ ආකාරය නැවතී ගියා. හුස්ම නොදැනී ගියා. නාඩි වැටෙන බවක් දැනුණා. සිතවිලි එනවා සමගම අයින් වෙනවා. හුද හුදකලා බවක් මයි තේරුණේ. නැවත හුස්ම දිහා බලන්න ගියත් හුස්ම රැල්ල ප්‍රකට වුණේ නැහැ. මෙම தত্ত্বය ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේදී සඳහන් කළ ආකාරය බව වැටහුණා. මේ தত্ত্বය පැහැදිලි කර දෙනවන් කාරණුක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තවදුරටත් මේ ශාසනික සේවාවක් කරගෙන යාමට නිරෝගී බවත් දීර්ඝායුෂ ලැබේවා. මේකේ ඇත්තටම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කාරණා තේරුම් අරගෙන තියෙනවා නම් රචනය ලියනකොට සතිය මුල් කරගෙන නෙමෙයි ලියලා තියෙන්නේ. ආකාර පඤ්ඤත්ති ගැන ලියලා තියෙන කොහොඳයි එක එක ආකාරයෙන් ආකාරයට මාරු වෙනවා. නමුත් මේ වාක්‍යයක් වාක්‍යයක් පාස අත්දැකීමක් අත්දැකීමක් අත්දැකීමක් පාස මට සතිය තියෙනවද නැද්ද කියන එක සටහන් කරනවා නම් නැත්නම් ඒක පිළිබඳව රචනයේ විශේෂ අවධානය යොමු කරනවා නම් ලියන කෙනාට සැකයක් එන්නේ නැහැ ආහන කෙනාට සැකයක් එන්නේ නැහැ කියන දෙයක්වත් නැහැ ඒ නිසා හැම වෙලාවෙදීම බලන්න මූල කර්මස්ථානයේ හිටියත් අතිරේක කර්මණක හිටියත් ඉන්න ඉරියව්වට හෝ මූල කර්මස්ථානට නිතර නිතර යන්න පුළුවන් ගතිය තියෙන සතිය තියෙනවා නම් භවනා කිසියම් හොදන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ අර සරල දෙයක් පිළිගන්න කැමති නැතුව අර සංකීර්ණ කරගන්න හදලා ඒ ඇති වෙන ආතතිය නිසා සැකපාල කරනවා. කොච්චර සරල ක්‍රමයක් කියලා දුන්නත් ඒකට බහින්නේ තාමත්ම බයි. මොකද ඒක සරල වැඩි. ඒක ඍජු වැඩි. ඒක ප්‍රායෝගික වැඩි. ඉතින් අර භාවනා වැඩමුළුවේ තුන් හතර වෙනි දවස් නිසා මේක මම හිතනවා සාධාරණයි. එහෙම නැත්නම් මුලදී නම් හරි අමාරුයි. ඒ නිසා ඉස්සලා එකට කියපකමයි කියන්න තියෙන්නේ. සතිය අකණ්ඩව යනවනම් මොන ආකාරයාවත් මොන පඤ්ඤ මොන ආකාර ප්‍රඥප්තියවත් මොන සතහන පඤ්ඤප්තිය ආවත් ඒ අතරමැද හැම වෙලාවෙදීම සටහන් කරන්න හැම වෙලාවෙම සාති කරගන්න සතියින බව. ඒක නිතරම රචනයේ තුල කිලිය වෙන්න ආරින්න. මම මේ වෙරි වෙනකොටත් මට සතිය තිබුණා. මට හද්ද ඇහෙනකොට සතිය තිබුණා. මට එමීට යනකොට සතිය තිබුණා. හයියෙන් යනකොට සතිය තිබුණා. කොඩලි දකින්නකොට සතිය තිබුණා. වලවල් වලට සතිය තිබුණා කියන එක ඇත්ත කියනකොට ලියවෙනවා. නමුත් තාම හැකයක් මතු කරලා තියෙනවා. දැන් හොඳම වැඩේ තමයි ඒ හැම එම වාක්‍යයකට පාසා මම මේක සතියෙන් බැලුවා නැත්නම් මට මේක සතියට ආධාරයක් කියන එක දැනගත්තොත් අපි ඔය හිතන තරම් ඇත්තටම සතිය කැඩෙන්නේ නැහැ. මේ බොරුවට සතිය කැඩෙනවා කියලා චිත්ත පීඩාවක් ඇති කරගන්නවා මිසක්කා සතියෙම ලේසියට කැඩෙන එකක් නෙවෙයි. ඒක මුල් බැහැගත්තට පස්සේ. නමුත් ඒක යෝගාවචරයට හේතු ගන්න එකයි අමාරු දෙය. යෝගාවචරය හැම වෙලාවෙම සතියට අරියාදුටයි කතා කරන්නේ. කැඩුනා කියලා චෝදනා කරගෙන සැක කරගෙන බය ඇති කරගෙන අපරාධය අර හොඳ නිශ්චල ക്ഷേම භූමියක ඉඳගෙන ගැහි ගැහි තමයි ඉන්නේ. ඒ දේ නැති වෙන්න මේක හුරු වෙන්න මේක කෝලගත යන්න කෝඩුගත යන්න ගොඩාක් කලන. ඊ අනකම්ම විශ්වාසයෙන් කටයුතු කරන ගියොත් පස්සේ තේරෙනවා ඒ දවස්වල අපි මොන තරම් මේ සතිය කැඩුනා කියලා කනපින්නම් ගැහුවද නමුත් කැඩිලම නෙවෙයි මේ වෙලා තියෙන්නේ. කැඩුනා කියන සැකේ. ඒ සැකය ඕනම කිසිම පදනමක් නැතුව ඕන වෙලාවක සැකයක් එන්න පුළුවන්. ඉතින් මේ සැකේ තියෙන තාක්කල් ශ්‍රද්ධාව නැහැ. මුදුවට මතක තියාගන්න සැකේ කියන්නේ ශ්‍රද්ධාවේ අනිත් පැත්ත කියන. ශ්‍රද්ධාව තියෙන එකනට මොනවා වුණත් එයා දන්න මං ආයෙසට සතිය පිටවන්න පුළුවන් මට. ඒ නිසාම සැකේට ඉඩ තියන්නේ සැකේ කියන්නේ නීවරණයක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ඒ නිසා ශ්‍රද්ධාවයි සැකයයි අතර තඩමාරුවයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරනලා අනිවාර්යයෙන්ම අපි ඒක ප්‍රධාන දෙයක් කරගන්නවා. නමුත් මම කැමති ඒක ප්‍රශ්න අහන අයතරම දෙන්න. මේ ඇයි මේ සැකයක් අනවශ්‍ය විදිහට අපි ඉදිරිපත් කරගන්නේ? මේ සැකේ කරන්න කරන්න සද්ධාව කැඩෙනවා නේද කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට Tamanටම පුළුවන් වෙයි එතන එතන පිළියම් කරන්න. මේ ලියලා තියෙන රචනයේ කිසි අඩුපාඩුවක් පේන්නේ නැහැ. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දිනේදී මෙන් ඊයේද මම භාවනා වාර කීපයක යෙදුණෙමි. පළමුව සක්මන් භාවනාවේ වම දකුණ බලමින් භාවනාවේ යෙදී ඉන්පසුව ඉස්තුවාගෙන ගියා තබුවා යන 100න් විනාඩි 15ක් පමණ සිටියෙමි. ඒ අතර ඇති වුණා නැති වුණා යන හැඟීම ඇති විය. ඒ තුල විනාඩි 5ක් පමණ සිට පරියන්කයට ගොස් හොඳින් සැහැල්ලුව ඉඳගෙන ඉරියව්ව දෙස විනාඩි 5ක් පමණ බලමින් සිටියේදී බෙල්ල සහ හිස කැරකෙවෙමින් වගේ උඩට ඇදී ගියා. දැන් මම මූලික කර්මස්ථානයට එළඹෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය දෙස විමසිල්ලෙන් බලන විට එහි දිග බවද කෙටි බවද හඳුනාගත් අතර එය චක්‍රාකාරව සිදුවෙන බව පැහැදිලි විය. ඊතා සුළු කාලයකින් එය තනි ඉරක් මෙන් වී හඳුනාගත නොහැකි විය. වෙනදා මෙන් කිසි අවහිරයකින් බාධාවකින් තොරව එසේ වූ අතර ඊතා ඉක්මනින්ම වතුර යට ගිරෙනවා මෙන් දැනුනි. පසුව ඊතා සුවපහසු අවකාශයකට පැමුණා. එවැනි සුවපහසු වේගයක් සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන අය වශයෙන් අප කෙසේනම් පරිහරණය කළ හැකිදයි උපදෙස් දෙන්නට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අවසාන වාක්‍ය ලස්සනයි ප්‍රශ්නේ අහලා තියෙන හැටි ලස්සනයි. ඉතින් මේ ලැබිච්ච තෑග්ග බාර ගන්න බැරි කම නැති අපිට තියෙන හෝනියම ඔච්චරයි. ගෙදෙට්ට අමුත්ත එනකොට අපි දොර වහලා කියනවා දැන් ඉන්න එපයි කියලා. ඉතින් ඒක නිසා ඒකට තියෙන මූදේවි මුස්පෙන්තුකම කියලා කියන්නේ. මේ ලැබිච්ච තෑග්ග පිළිගන්නේ නැහැ. ගෙදෙට්ට එන අමුත්ත පිළිගන්නේ නැහැ. එයාට සැක කරනවා. අකුසලයක් අධර්මයක් එනකොට දොර දැරලා දොර දැරලා ගිට අරගන්න. ඉතින් ඒ නිසා සද්ධර්මයට සාදර වෙන්න, සත්පුරුෂයෙක් වෙන්න, එනිසා ගිහිකම පැවිදික ගිහිකම පැවිදිකම ඥානු පිරිමිකම් ඔක්කොම අපි ඔළුවට දාගත්ත විකාර ටිකක්. ඔක්කොටම යටින්නේ manussකම තියෙන්නේ. manussකම අමතක කරන්න එපායි ගිහිකමක් මතු කරන්න. manussකම අමතක කරන්න එපායි ඥානකම පිරිමිකම මතු කරන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔක්කොම ওই කම් පැත්තක දාලා manussකම මතු කරගන්න. මිනිස්සුයෙකුට විතරයි බුදු වෙන්න පුළුවන්. ඒ මනසයා ගිහිගෙක් කියලා එකන කියාගන්නේ එයා විසින් තමයි. ඒ ගිහියොම තමයි පැවිද්ද වෙන්නේ. ඕකට වැඩි වෙලා යන්නෙත් නැහැ. ඉතින් අර ගිහිකම ඉස්සර කරගෙන ඥානකම ඉස්සර කරගෙන පිටිමකම ඉස්සර කරගෙන ඒ දේවල් මතු කරනකොට හොඳට මතකට යන්න සද්ධාව අඩු වෙනකොට සැකේ වැඩි වෙනවා සැකේ වැඩි වෙනකොට සද්ධාව අඩු වෙනවා වගේ ඔය එක එක කන් ඉස්සරහට ගන්නකොට manussකම නැති වෙනවා. අපි ඔක්කොම එකම manuss පද්ධතියේ ඉන්නේ බුදුහාමුදුරුත් ඉන්නේ අපේ පන්තියේමයි. අය වෙන දැනගත්තේ නැහැ. බුදුරජාණන්සේක ශ්‍රීපුක දේශනාම කියලා තියෙනවා මම මිනිස්සෙක් මම ගාන්ධාරෙක් නෙවෙයි යක්ෂයෙක් නෙවෙයි ප්‍රේතෙක් නෙවෙයි භූතෙක් නෙවෙයි බමුණෙක් නෙවෙයි කියලා. ඉතින් මේ මිනිස්සකම තියෙද්දි මේ ගිහිකමයි ඒවා මෙයා මතු කරගන්න එකට මට සාක්ෂි වෙන්න බෑ. මම සාක්ෂි වෙන්නේ අපි ඔක්කොම මිනිස්සු කියන තැන. ඒ නිසා මේ ඔක්කොම විස්කම් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුයන්ට පමණයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇත්ත නිසා භාවනාව හරියනවා අපි කියන කුප්ප කමට අපි ඒක සැක කරනවා. අපි කියන්නේ වෙන මොකද්ද කියන්නේ කුප්පකම කියන එක තමයි මගේ ළඟ තියෙන වචනයක එච්චර හොඳ වචන නෙවෙයි. එහෙම නැත්නම් මෝඩකමට, තකතිරකමට, අමනකමට, මරිකමට, කන්ද අන්ධකාරයට, අවිද්‍යාවට මේ වෙත පැමිණෙන එක ප්‍රතික්‍රියා කරනවා. අකුසලයක් එනකොට ආ දොර ඇරලා බාර ගන්න. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක් මනුස්සෙනේ තියේද මේ ගැළවීමක්. ඒ නිසා දැන් බුදුහාමුදුරන්ට සද්ධාව කරලා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා. ප්‍රතිපදාව ඉදිරියට යamak කියලා බාරගන්න මේ පස්ස ඇල්ල බලමම ගෑණියද පිරිමියද කිහියද නැද්ද කියන එක හොයන්න යන්න එපා. එහෙම ඇල්ලුවොත් අරක ඇතැල්ල මේක අහුවෙයි. ඒ නිසා ගිහිකම ඇතැල්ල මනුස්සකම අතු කරගෙන භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. මං හිතනට වැඩි මට හොඳට දැන් පේනවා ඉස්සර මයිලක තිබුණට වැඩිය මට පේනවා භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. එකම දේ තමයි මේ අම්මණයෝ මෝඩයෝ තකතිරෝ ප්‍රතිඵල බාහිර ගන්න ලෑස්ති නැහැ. ප්‍රතිඵල වලට මුහුණට කෙල ගන්න. ප්‍රතිඵල වලට උණුතුරක් ගන්න. ඉතින් બોලේ ඉතින් මම මොකද කරන්නේ? ඉතින් බුදුහාමුදුර මොකද කරන්නේ? එකම දෙයයි වඳින්න වටින්නේ. මෙහෙම තියේදී දිගට භාවනා කරනකොට දවසක තීරණා කාපු රාත්තල් ගාන බොක්කේ තියෙන රාත්තල් ගාන තේරෙනවා මඩ. අයියෝ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ටික වේලාවකදී විනාඩි 10ක් පමණ හුස්ම ඇතුල්වීම හා පිම්වීම නොදැන්න තරමටම කියමු. ඉන්පසුව නොදැනී ගොස් එක් වරම තිගැස්සී නැවත මූල කර්මස්ථානය වන ආනාපානය දැනේ. මෙය විඩෙන් විඩේ සිදුවේ. මෙසේ සිදුවෙමින් ඕනෑම කාලයක් සිටිය හැකි බව දැනේ. එහෙත් සමහර දිනවල ආනාපාන සඳහා වාඩි වූ විට ආනාපානයට හිත ගැනීමට අපහසු වේ. ඉතී ආනාපානයට හිත රඳවා ගැනීමට උත්සාහ කරමින් සිටියේදී ක්‍රමයෙන් කකොල්වල හා දණහිතොල ඉඟ ප්‍රදේශයේදී ඉතා දරුණු වේදනාවක් හටගනී. එවිට එම ශරීරයේ වේදනාවට හිත යොමු වේ. එසේ වේදනාවට හිත යොමු කරමින් වාඩි වී සිටින ඉරියව්වටම ගැනද මෙනෙහි කරමි. වාඩි වී සිටින බවද හොඳින් දැනේ. අදිස්ථාන සීලයෝ පැයක් පමණ මෙසේ ඔබ වහන්සේ භාවනාවේ නැගිට යනතුරු සිට ඇත්තෙමි. මෙසේ අධික වේදනාව දරා සිටීම හොඳද නරකද? අම්මේපා. ආපෝ පරිසං කරන්න බිත්තර මල්ල පොඩි වෙයි. තලන්න එපා. මොකද මේ මැරෙනකොට මිනිය ලස්සන දෙන්න එපා. ඒ නිසා මේක තලා පොඩි කරන්න නැතුව කොහොම හරි කමන්නේ මේ ශරීරයට සැප ටික දී ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම මොකද කියන්නේ? ඔయిత වැඩිය මොනවා කියන්නේ? අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තලන්න නම් අම්මෝ මැසුරෙක්වත් පාන්න දෙන්න බෑ මැස්සෙක්වත් තාන්න දෙන්න බෑ. ඔක හොඳ හඳුන් තෙල් ටිකක් ගහලා තැම්පත් කරලා තියාගන්න. මොකද මේ ශරීරය විතර හොඳ කෙනෙක් ඇත්තේ නැහැ නිසා මෙයාට රිදෙන්නම දෙන්න බෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙදුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම ඉරියව්වේ සිත පිහිටවාගත් පසු උදරයේ චලනය පෙනේ. මෙහිදී උදරයේ ඉදිරියට පැමිණෙද්දී පිම්බීමක් ලෙසත් පසුපසට චලනය වෙද්දී හැකිලීමක් ලෙසත් මෙනෙහි කරමි. පිම්බීම දීර්ඝ බව හා හැකිලීම කෙටි බව දැකීමට අමතරව පිම්බීම අවසානයේ තරමක තද ස්වභාවයක්ද දුටුවෙමි. දුන්නක් ඇද අතහරින විට මෙන් පිම්බීමේදී උදරයේ ඉදිරියට ඇදී එකවරම හැකිලීමට ලක්වේ. ස්වාමීන් වහන්සේ පැය භාගයක් පමණ මෙසේ මෙනෙහි කිරීමේ යෙදුණෙමි. එක්වරම ඉරියව්ව වෙනස් කිරීමට සිටේ. ඉරියව්ව වෙනස් කළ පසු දිගටම වගේ නිදිමත ස්වභාවයක්ද ඇතිවිය. ස්වාමීන් වහන්සේ වෙනත් බාධක ඇති බවක් නොපෙනේ. භාවනාව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අර කලින් ලියපු ප්‍රශ්න ලිපි එක නයි වේදනාව පොඩ්ඩක් ඉල්ලගන්න. එතකොට නිදිමත ඉන්නේ නැහැ. ඒකයි ඔය දෙක හුවමාරු කරන්න දන්නේ කොහොමද තියෙන්නේ. වේදනාවක් නැති වෙච්ච ගමන් නිදි බබා දොයි. ඕනේ සැප ටික දීපු ගමන් දොයි. ඒ නිසා වේදනාවලත් පොඩ්ඩක් අර බුලත් ටික හුණු ටිකක් තියාගෙන වගේ තට්ටු එහෙම තියාගන්න. හිතවිලි ටිකක් ඔගේ පැත්තක තියාගන්න. සද්දත් ටිකක් තියාගන්න නැත්තම් බබා දොයි. මේ සද්ද වලට මම දන්නවා කට්ටිය සෑහෙන්න තරහින් ඉන්නේ කියලා. ඒ සද්ද නැහනේ මාලිගාවත් ලී මෝල වගේ. දැන් මේ මෝල නිසා මේ මෝල වැඩ කරන්නේ නැහැ. මොකද මේ නිදාගෙන ඉන්නකොට 탁කාල මේ සද්ද ඇහෙනවනේ. ඒ නිසා නිල්ලබ භාවනා මධ්‍යස්ථානයේ මේ වගේ භාවනා හොල්ලෙක් ඊවර හතරක් බහපුවාම කුස්තිය. ඉතින් ඒ දවස්වල හලි තිබුණේ මොනවක්වත් කරගන්න අලාවෝ මාත්‍ය ඔහොම තමයි අපිට හදලා දුන්නේ. ඉතින් හදපු ගමන් සේරම බැන්නා මේ කුස්සියයි භාවනා ශාලාවේ කොහොම කරනද ලීලසෙන් ඉඳපුවාන් ඩෝංගල පොල් ගිය බිදිනවා. එනත ඉඳපු ගමන් දරගෙඩක් පලනවා. එතෙන් ඉඳපු ගාම නිකන් කෝප ටික අතාරිනවා. ඉතින් කට්ටි උඩ ගිහිල්ලානේ එන්නේ. දිල්ලමට ගියාට පස්සේ ආය භාවනා කරන්න ඕන කොහොමද සමාධිගත වෙන්නේ. ඒක බොහොම නිශ්චල තනක්. ඉතින් ගොඩින් මහත්තයාට අප්සෙට්. ඇින්න කොම්පියුටර් වල ඉඳගෙන ඇවිල්ලා මන්ද ඔය ඉඳපු ගාම ඕන භාවනා කරනකොට පොල් ගියක් බින්දන ඩෝං ගන්න. ඉතින් පස්සේ බලනකොට ගොඩින් මහත්තයා දැක්ක පොල් බින්දේ නැත්තම් කට්ටිය දොයි කියනවා. මොකද හොඳට හේත් වෙලා වාඩි වෙනවා ඉතින් ඒ නිසා අර ලීන ලීන මේ ලිය මේ ගොඩින් මහතට පුළුවන් නම් එහා පැත්තෙත් කුස්සියක් හදනවා. ඒ නිසා මතක තියාගන්න මේ සැප දුන්නොත් මේ ශරීරය යන්නෙම රුයිතට. නිතරම මේක අවදි කරලා තියානින්න ඕනේ. අවදි කරලා තියාගෙන ඉන්න මූල කර්මත්තන් එච්චර රුචි නෑ. සැප දුන්නොත් බුදිනවා. ඒක නිසා මේ වේදනා හිතවිලි සද්ද ටික තමයි මේක සමබර කරන්නේ. ඉතින් ඒක දන්නේ නැත්නම් මේ බරු ටික පාවිච්චි කරන හැටි ඒ වේදනාව එනකොට වේදනාවට බයිනවා ඊට පස්සේ නිදිමත එනකොට නිදිමතට බයිනවා. මේ දෙකම පොඩ්ඩක් කලවම් කරගත්තා නම් නිදිමතයි වේදනාවයි ජොලිය ගමන යන. කොච්චර කල්යයිද කියලා හිතන්නේ ඒ වගේ මේ වේදනාවේ යහ ප්‍රතිඵලය දකින්න. ඒ වගේ මේ සද්ද ඇහිලක පාට ගැසිලා එන එකේ යහ ප්‍රතිඵලය දකින්න කොච්චරක් රැඩිකල් කල්පනාවක් ඕනද කියලා විප්ලවීය චින්තනයක් ඕනද කියලා මේ හැම බාධාවකම තියෙන පාඩමක්. හැම බාධාවකම තියෙන ධර්මතාවයක්. ඒක හරි හරියට පාවිච්චි කරන්න දන්නවනම් ඒ මනසයා පොලොස් බම්බලකට දාන්න ඕන දුරු ප්‍රමාණය දුරු ප්‍රමාණය හරියට දන්නා වගේ මාදි ප්‍රමාණය දාලා ඒක හරියට පදම් කරගන්න. දැන් පොළොස් සම්බුළු වෙන මනසයාගේ අතේ වාසියේ දුනුත් තියෙනවා කහත් තියෙනවා ඔක්කොම අඩුම කැඩුම තියෙනවා තිබුණු පළියට දාලා හරියන්නේ නැහැ. ඒක එක සැරයක් දාලා යදලා ඊට පස්සේ ලුණු බලලා ආයේ අවශ්‍ය ප්‍රමාණයට දාන්න ගියාම වෙන කාටවත් කියලා දෙන්න බෑ. ඉතින් ඒ වගේ මේ තියෙන කරදරයි මූල කර්මත්තානේ තියෙන පහසුකම් ටිකයි සමබර කරගන්නවා කියන එක ගෙදර දොරේ ජීවිතේට වැඩිය අමාරු. පොළොස් සම්බුලක් එදනට වැඩිය අමාරු. ඉතින් ඒ නිසා මේ දෙන්න ලියුම් දෙන්න දීපු දෙන්න මාරු කරගන්න. ඉතලේ කරන්නේ වේදනාව ටිකක් පස්සේ කරන ගන්න. ඉස්සර එකන වේදනාව එක්කනට නිදිමත පොඩ්ඩක් දෙන්න. සමබර වෙච්ච දවසේ තේරෙයි මේ එකක්වත් පිළි කරන්න දෙයක් නැහැ. ඒකට කියන්න තියෙන්නේ මනුස්ස ලෝකේ තියෙන දිවෝසු දිවබොජුන් දිවබොජුන් කියලා කියන්නේ මීපැණි වලට. ඒ මීපැණි හදන්න මීමැස්ස ලෝකේ ඔක්කොම දේවල් ගන්න අතර අසුචි ටිකුයි මූත්‍රා ටිකුයි ගන්නවලු ගාන හදන්නේ. ඉතින් අපි රාජභෝජන වශයෙන් බලනන්නේ මොකද අපේ ගෙදර කුණු කාණුවක් තියුණා. ඒ කුණු කාණුවේ මීමැස්සෝ ඇවිල්ලා වහනවා. මේ පැත්තේ හිටිය මිනිස්සේ මීමැසයි කියලා උට කියන්නේ ඕක කාගේ හරි දින මීමැසි ප්‍රතිව හොරකම් කරලා ගෙනත් දෙන ඕනෙම කෙනෙකුට. ඒවල වල මීපැණි හදන්නත් උදව් කරනවා. උට කිව්වහම අර ගෙදර මී පොදිය උල්ලලා මෙහාටත් ගෙනත් දෙනවා. ඉතින් මයිලගත් මීවද වැදෙන මම බණ්ඩේ මොකද මේ මීමැස්සෝ කාණුවේ වහන්නේ ඊට පස්සේ කිව්වා මේ මීමැස්ස මීපැණි හදනකොට අසුචි මූත්‍රා ටිකක් ගන්නවා. ඒක තමයි පදමෙන්නේ. ඒක ලෙවලා ඒක රාජභෝජන වශයෙන් තමයි රජුරුවන්ගේ ආසනයට යන්නේ රත්තරන් භාජනේ රත්තරන් හැන්දේ ටික ටික තොල ගන්න. එනිසා මේ විසි කරන්න මොනවත් මේ ලෝකේ නෑ මේ ලෝකේ තියෙන ඔක්කොම ලෝකෙට ඕනේ දේවල් නිදිමතත් අවශ්‍යයි වේදනාවක් අවශ්‍යයි ආශ්වාසෙත් අවශ්‍යයි ප්‍රශ්වාසෙත් අවශ්‍යයි මේක හොඳට කරලා කරලා කරලා මේක සමව කරන්න. මේක එදනවා කියලා කියන්නේ. මේ සමතුලිතතාවය. ඒක මනුස්ස ලෝකෙට අයිති නෑ. විෂම දේවල් මනුස්ස ලෝකයට අයිති සමවෙච්ච ගමන් මනුස්සත්ව ඉක්මවනවා. ඒ නිසා මේ ඔක්කොටම චෝදනා කරන්න නැතුව කාටවත් කියන්න නැතුව පැමිණෙන්නේ මේකයි මේකට කළ යුත්තේ මේකයි කියලා එකට එක එකට එක දන්නවනම් ටික කාලයක් යනකොට බුදුහාමුදුරුවෝ Taman තුලම ඉන්නවා. ඒ නිසා අද වෙනකොට බරපතල ප්‍රශ්න නෙවෙයි අහන්නේ බොහොම සුදු සූක්ෂම දේවල්. හැබැයි බරපතල ප්‍රශ්න වල හිව නැල තමයි ඔකේ තියෙන්නේ. ඒක නිසා අපිට උත්තර දෙන්න කවුරක්වත් නැහැ. අපිට එකයි තියෙන්නේ මොන දහං ගැලේ දාලා හරි සතිපවත්තක්. අතිපවත්තනකොට එන්නේ එන්නේ එන්නේ ඔය පදම පුදුම විදිහට එන්න පටන් ගන්නවා. එතකොට ඒක හරිම සුඛෝභෝගී ධනවාදී ක්‍රමයකට එන්න පටන් ගන්නවා. මුලදී අපි හිඟා කකා අමාරුවෙන් තමයි උපයන්නේ. හැබැයි ලස්සනම ජීවිතේ තියෙනට හිඟා කකා උපේන වෙලාවේ. ඔක්කොම ලැබෙන වෙලාව වෙනකොට ඒක එච්චර දෙයක් නෑ. මොකද කොහොමඩක්වත් හම්බ වෙනවනේ. ඒ නිසා මේවා තම තමන්ම තම තම නැන පමණින් දැනගන්නේ කියලා සම්බර කිරීම රතා කාලේ පහළ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ මෙය මා නිස්සන්න වනයේට පැමිණි පළවෙනි අවස්ථාවයි. සක්මන මූලික කර්මස්ථානය උපදෙස් පරිදි වම දකුණ ලෙසත් අනතුරුව පයට දැයෙන විට විවිධ ස්වභාවය තද බොරුල් ලෙසත් මෙනෙහි කරමින් පැයකට ආසන්න කාලයක් සක්මන් කෙලිමි. එහි අවසාන භාගයේදී මගේ දැස් පියවීම සිදුවිය. තවද දැස් වලට දැඩි සිසිල් ගතිය දැනුනි. එය නිදිමත ස්වභාවයක් නම් නොවේ. මන්ද සක්මන අතරමඟදී පිට ශබ්දයක් හෝ රූපයකට සිත ගමන් කළ විටදී එම ස්වභාවය නැති වී යයි. සක්මන අවසානයේදී මා එම සතියෙම හිත පිහිටවාගෙන පර්යංකයට පැමිණෙමි. එෙහිදී මුලින්ම කය ඉරියව්ව මෙනෙහි කර කය දෙස බැලුව විට පිම්බීම හැකිලිම නිරීක්ෂණය කෙලිමි. අනතුරුව ඒ දෙසම බලා සිටියෙමි. එහිදී දැඩි කරවල ගතියක් පැමිණි. අනතුරුව මගේ දෑත් එක් කර තිබියදී ඈත් වන්නාක් මෙන් දැනේ. හිස පහතට නැමේ. කට ඇරෙන්නාක් මෙන් දැනේ. මා ඒවා තිබියදීම පිම්බීම හැකිලිම දෙසම බලා සිටියෙමි. ඒද අතුරුදහන් විය. ටික වේලාවකින් දැස් නලියන ස්වභාවයක් ඇති ඉබේම දැස් ඇරීම සිදුවේ. එවිට මා දැස් ආයාසයෙන් වැසූ විට සතිය බිඳේ. මගේ මේ தත්ත්වය කාරණකව පහදා දෙන්න. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. අර මේ අනිත් ඇඟවල සතිය පවත්වන්නට විතර වෙනවනේ. ඇත්ත එක ඇරෙන්න හැදුවට ඇරලා තියලා භාවනා කරත් ප්‍රශ්නයක් නැහැ. වැහුවට පස්සේ සතිය බිඳුනට ප්‍රශ්නකුත් නැහැ ආයෝක හදන්න පුළුවන්. ඇත්තටම කියනොත් සතිය බිඳින්නේ නැහැ. බිඳිනවා කියලා මේ කනපින්දම් ගහන නිසා තමයි පශ්චාත්තාවයක් එන්නේ. ඒ නිසා ඇත්තට ඇරලා තියෙනවනේ අරගෙන තියෙන්න අරින්න. එතකොට සතිය බිඳින්න පුළුවන් මොකද කාපට් එක පේනවා බිම පේනවනේ. ඉතින් උඹනේ අරගත්ත බොහොම දෙයක් කරගන්නේ මට මොකද? මම කිරේ කියන්නේ මේනේ. ඊට පස්සේ මම වැහුවයි කියන්නකො. එතකොට සතිය පොඩ්ඩක් කැළඹෙනවා. කැළඹුණාට කැඩෙන්නේ නැහැ. ආන්න ඒ බව විශ්වාසය ඇති වෙන්න කොච්චර කල් භාවනා කරන්න වේවිද කියලා හිතන්න. බොහොම ලේසියට අපි කියනවා අනේ ඇත්ත එක වහපුවාන් සතිය කරනවා කියලා. මොකන්ද මේ සතිය කියන එක නිකන් මේ රට උණු කෑල්ලක් වගේ උණු බිජ්ජක් වගේ එකක් කියලා හිතන්නේ. නෑ ඒක කඩන්න පුළුවන් එකක් නෙවෙයි සතිය කියන්නේ. ඔයගොල්ලෝ හිතන තරම් ලේසි නෑ. ඒ නිසා කැඩෙන්නේ නෑ කියන විදියෙන් බලන්න දෑත් ඇරියත් දෑස් ඇරියත් කොයි එක ඇරියත් සතිය කැඩෙන්නේ නෑ. කොච්චරද කියනවනම් සර්වචනංශේ සඳහන් කරනවා සතාධිපතය තබ්බේ ධම්මා මේ මුළු ලෝකෙම තියෙන හැම ධර්මයකම සත්‍ය අධිපතිකම් කරනවා. අසත්පුරුෂයා සතිය නැහැ කියලා චෝදනා කරාට රහතන් වහන්සේ තමයි දන්නේ ආර්යයන් වහන්සේ තමයි දන්නේ සතිය කැඩිලා නැහැ කැඩෙන්නේ නැහැ. ඒක කැඩෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. මේක නොසලකා හරින්න ඕනේ ඡාම අපි කැඩුනායි කියලා චෝදනා කරනවා. එතකොට සතියම සුක්කුවේ. මේ මේ මං කරුකට යුතු මම මම උවාදක් විය යුතු මට සද්ධාව කරන මේ යෝගාවචරයම මට කියනවා නෑ කියලා. ඒක සතියට කරන සාපයක්. ඒකට සතිය මුසුප්පු වෙනවා මිසක් සතිය නැති කරන්න බෑ. එනිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් මට සතිය තියෙනවා කියන හැඟීමෙන් බලන්න කවුරුත් නෑ අපිට නෑ කියන්නේ. මගේම මෝඩකමයි මගේම තකතිරුකමයි තමයි නෑ කියන්නේ නැත්නම් ඕලොමලකම. සතිය නෑ කියන්නේ සතිය තියෙන්නේ නැත්නම් කොහොම නෑ කියලා දන්නේ. මට දැන් සතිය නෑ කියලා දන්නේ මොකද අම්මා අප්පා ඇවිල්ලා කියලා දෙනවා පන්තියේ සර් ඇවිල්ලා ගහනවා ඒ තමන්ම නෙදන්නේ ඒ නිසා සතිය නැති බව දන්න එක සතිය තියෙන බව දන්නවට ටිකක් හොදා එම කියනකොට මම දන්නේ නැහැ සතුටු වෙයිද කියලා. සතිය තියෙනකොට සතිය තියෙන බව දන්නවට වැඩිය සතිය නැති බවකට නැති බව දන්න එක අයිට වැඩිය පොඩ්ඩක් හොඳයි. අන්න ඒකට තමයි විප්ලවීය චින්තනය කියලා කියන්නේ. රැඩිකල් වාදී කල්පනාව කියන්නේ. ඒක නිසා සතියට නෙවෙයි ඕනෙකුට කියන්න පුළුවන් කඩපන්. අහන්න කාට හරි වතුර රත් කරලා වතුර තෙත ගතිය අයින් කරන්න පුළුවන්ද කියලා? කොච්චර රත් කරත් වතුර තෙතයි. කොච්චර කෙරුවත් වතුර උඩ සම මට්ටම්. ඒ වතුරේ හැටි. එනිසා අපි උපන්දා ඉඳලා සතිය තිබිලා තියෙනවා. අපි ගරු කරපු නැති නිසා සංසාරයට ගියා. බුදුන් ගරු කරනවා කියන කියන්නේ සතියට ගරු කරනවා. ඒ දා ඉඳලා නිවනට යන්නේ. කොහේ හිටියත් නිවනට යන්නේ. ඒ නිසා කරුණාකරලා සතියේට බොරු කකුල් කකුල් මාට්ටු දාන්න එපා. අරියාදුකම් කරන්න එපා. නපුරු කරන්න එපා. නිතරම තියනවායි කියලා ගරු කරන්න. එතකොට ඒ අනුග්‍රහ කරනවා අපිට. නෑ කියලා ඵලයන් කියලා නදකින් කියලා නොපතන් කියපු ගම සතිය යන්නේ නෑ. හැබැයි මුසුප්පු වෙනවා. මුසුප්පු කරන්න එපා. අසත්පුරුෂයි, අසද්ධර්මයි. සතියට පුළුවන් තරම් සහයෝගය දෙන්න. ඇස් දෙක ඇරෙට පස්සේ කඩනවනේ ආයෙ සතිය වඩන්න. බලනකොට වෙන්නේ අඛණ්ඩ තිබිලා තියෙන. ඒක නිසා ඒ අනවශ්‍ය අභූත චෝදනා කරන්න එපා. පුළුවන් තරම් සතියට සහයෝගය දක්වලා කටයුතු කරපුවාම සතිය සමනිරයට අතු නැමුණා වගේ සම්පූර්ණ සහයෝගයක් දක්වනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කිරීමේදී මුලදී වැగిරෙන තදි තද ගති පෙරුණත් ධාතු ලක්ෂණ මතුවේ. දැන් යම්කිසි අනන්තයක් පෙනේ. වටේම මීමැස්සෝ රාශියක් ඇවිත් අනන්තයකට වේගෙන් කැරකී ගසාගෙන යන බවක් දැනේ. මූල කමඨහණයෙම සිත පවත්වාගෙන යමි. සක්මන් භාවනාව. හොඳින් පාද දෙකේ වෙනස්කම පෙනේ. වම් පාදයේ ඉබේම සැහැල්ලු මෙන් ඉදිරියට යයි. දකුණු පාදයේ බර ඉදිරියට ගෙන යාමට සිදුවේ. මීරි සිතුවිලි පැමිණේම නැති තරම්ය. එම අවස්ථාව ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාවට අනුව අකුසල මූල තුන නොමැතිකම ඊටමත් මනාවට පැහැදිලි උනේමි. තවදුරටත් එසේම ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව ඉදිරියටම කරගෙන යන්න. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධිකේ නිර්වාණය ලබා ගැනීමට මේ කරන සත්කාරය හේතු වාසනා වේවා. ත්වන් සරණයි. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දින කීපෙහි සක්මන් භාවනාව පුරුදු කිරීමේදී සක්මන් මළුවේ පළමුව වම දකුණ ලෙස සෙමින් පියවර තබමින් පතුල්ලවට දැනෙන ස්පර්ශය මෙනෙහි කෙලෙමි. මුලදී පාදවල තද ගතියක් හා කෘත්‍රිම ආකාරයේ ඇවිදීමක් ලෙස දැනුණත් දැහැමි ඉවසීමෙන් එය පහවිය. ඇතම් මිට පියවර 20ක් 25ක් යන විට විවිධ අරමුණු ඔස්සේ සිත දෙවීමද පැවතුනි. අරමුණු ආවත් ඇවිදිමින් සිටන බව දැන සිට වම් හා දකුණ පාදය නිවැරදිව තබන බවද දැන සිටියෙමි. අරමුණු වල වැළැක්වීමට වේගයෙන් මළුවේ ඇවිද්දෙමි. වේගය වැඩි කර මෙනෙහි කිරීම සිදු කරන විට අරමුණු එම එම ක්‍රම ක්‍රමෙන් අඩුවිය. මේ නිසා එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් ඇවිදින තරම් වේගවත්ව සක්මන් මළුවේ ඇවිදීමට උත්සාහ කෙලිමි. වමහා දකුණ පාදවල ස්පර්ශය මනවින් දැනේ. දැනු අතර විසිරී නැති වී යයි. තවදුරටත් දුවන්නාක් මෙන් ලෙස වේගයෙන් පාද හිත පිහිටවාගෙනම ඇවිදීමට හැකි බවත් අධ්‍යක්ෙක්මේ. ඊයේ සවස හා අද දින සක්මන් කරන විට નિરાයාසයෙන් සක්මන සිහිය නියුතුව වම් පාදයේ දකුණු පාදයේ ලෙස හිතමින් නොකියා විය දැනෙන විට අධ්‍යක්ෂින් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව තවදුරටත් කරගෙන යාමට උපදෙස් දෙන තේක්වා පරියංක භාවනාවේදී සක්මනේදී තරම් වැඩි වේලාවක් සිත එකඟ කරගෙන නොහැක ආනාපාන භාවනාවේදී ආස්වාසය ප්‍රස්වාසය දෙස හිත යොමු කරගෙන සිටින විට ආස්වාසය ප්‍රස්වාසය දැනෙන අතර දීර්ඝ හුස්ම පියුම් මහා යන සැටිත් අධ්‍යක්ෙමි. නමුත් විනාඩි 15ක් 20ක් යන විට දෙපා හිරිවැටෙන අතර භාවනාව කර ගැනීමට සිදු කර ගැනීමට නොදේ. ඉරියව් මාළු කළත් නැවතත් විනාඩි 15ක් 20ක් යන විට නැවත පාදවල වේදනාවක් දැනේ. පරියංක භාවනාව දීර්ඝව සිදු කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. එතුමන් තරණයි. පරියංක භාවනාවේදී එක වාක්‍යයක් දාලා තිනවා හිත එකඟ කරගන්න අමාරුයි කියලා. ඉතින් මේක හොඳට මතක තියාගන්න මේ වැඩමුළුව හිත එකඟ කරන වැඩමුළුවක් නෙවෙයි. හිත නන්නත්තර බව දැනගන්න වැඩමුළුවක්. ඉතින් ඒ නිසා පරියංක හක්මට වැඩිය පරියංකේ හොඳට තේරිලා තියෙනවා. ඉරියව අමාරුයි මාරු කරනවා මාරු කරලා පස්සේ තාය අමාරු වෙනවා ඉතින් මේ ඔක්කොම තියේදී එකඟතාවේ නැති වුණාට ක්‍රියාවලිය පිළිබඳ පොත් බැීමක් තියෙනවනේ විස්තර දැනුමක් තියෙනවනේ ඉතින් ඒකට සාතර වෙන්න දන්නේ නැත්නම් ඒක භාවනාව කියන එක දන්නේ නැත්නම් නැත්නම් ඒක තමයි මේ සතිය තියෙන බාට ලකුණු කියලා දන්නේ නැත්නම් හැමදාම කටුකොහලක තමයි ජීවත් වෙන්නේ ඒ නිසා අපි හිත එකඟතාවේ පොඩ්ඩකට පැත්තක තියන්න එකඟතාවේ නෙවෙයි හිතේ ස්වභාවය බලන්න සක්පනිනකොට මෙහෙමයි. ඒසොට ටිකක් පුළුවන්. මොකද ක්‍රියා ශක්තියක් තියෙනවානේ. ඔය පරියන්කට ආවට පස්සේ කය ක්‍රියාත්මක අඩු වෙනකොට හිත දොඩමළු වෙන්න ගන්නවා. ඉතින් ඒක දෙක පෙන්නලා දෙන්න ඕනේ. ඒ කයට පරියන්කට සාපේක්ෂව සක්මණ මෙහෙමයි සාපේක්ෂව සක්මණ සාපේක්ෂව පරියන්ක මෙහෙමයි කියලා පෙන්ලා දුන්නට පස්සේ ඒ එකඟතාවය එන්න ගොඩාක් කල් යනවා. ඉස්සල්ලා මේ ප්‍රകൃතිය දැනගන්න මේ තමයි මගේ හැටි. මේක මේ භාවනා කරපු නිසා වෙච්ච එකක් නෙවෙයි හැමදාම ඔහොම තමයි. දැන් තමයි බලන්නේ. බලපු නිසා පේනවා. පේනුනොත් නම් කවදාක හොඳක් නැහැ. මේක දකින්න හොඳක් නැහැ. දෙතිස් කුණපයක් තියෙනවා, අනිත්‍යතාවය තියෙනවා, දුක තියෙනවා, අනාත්මය තියෙනවා. නිසා දකින්න දකින්න දකින්න හම්බ වෙන්නේ මේකේ ආදීනව පක්ෂේ ඒ නිසා අර ශරීරයට ආශ කරන කෙනා ජීවිතයට ආශ කරන එකනා භවනා කරන්න කරන්න කරන්න කරන්න උබ යන්නේ මේ අනිත්‍ය දුක්ඛ එහෙම නැත්නම් මේ අසුබේ එහෙම නැත්නම් මේ පිළිකුල ඉතින් ඒ නිසා ඒකට ලෑස්තිලා ගියොත් මේකේ නාට ගොඩක් හම්බෙලා තියෙනවා. ඒත් නමුත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා මොකද මේ බලලා තියෙන්නේ එකඟතාවේ. හිතේ එකඟතාවේ එකඟතාවේ එයි මේ ලැබිච්ච දේ ලාභයක් බව තේරුම් ගත්ත දවසට. මේකත් වැඩි විස්තර හොයන විදියට මේකත් වැඩි විස්තර වාර්තාවට ඇතුල් කරන විදියට මේ විස්තර වලට සාදර වෙන්න මේ විස්තර කියන්නේ සතිය තියෙන බවට පැහැදිලි ලකුණක්. දල වශයෙන් කියන්න පුළුවන්. ඒ වගේ වේදනාවක ශබ්ද හිතවිලි කරදර තියෙනකොට ආනපාන වගේ දේවල් බලන්න එපා. මේ ශබ්ද හිතවිලි තියේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ද බලන්න. ඇවිදිනව නෙවෙයි කියන එක. සක්මන් කරනකොට යම් කරදර බාධක තියෙනවා නම් මම දකුණු වශයෙන් යන්න එපා. මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිමින් නේද ඉන්නේ කියලා බලන්න. මේ දෙක දන්නවනම් අපි ඒකට සතිය කියලා නමක් දාගමු. ඔය හිතෙන් තරම් ඒක පවත්න්න අමාරු නෑ. හැබැයි ඒක තමයි පළවෙනියෙන් කළ යුතු දේ. ඒක තමයි පළවෙනි පාඩම. ඒක ඉගෙන ගන්න නැතුව හිත එකඟ වෙන්නේ නැහැ. ඒක නිසා මේ තොරතුරු බලන භාවනා පැත්තෙන් බලනකොට නම් හරියටම හරි. නැත්නම් යෝගාවචරය පශ්චාත්තාප වෙනවා. මොකද එයා බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්ද? ඒ ප්‍රශ්නෙට නම් උත්තරමයි ළඟ නැහැ. නමුත් මට කියත හැකි මේක තමයි භාවනා ප්‍රතිඵල. ඒක නිසා කරුණාකරලා භාවනා කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද කියන කොඳුරට නිර්වචනය කරගන්න නැවතත් මූලික උපදේශ අහන්න. ඒකට නැවතත් කමඨහන් වාර්තාවලියෙන් හැටි බලන්න ඒ දෙකම මේකේ ලැසඳ වෙලා තියෙනවා. නමුත් කොච්චර මොනවද උනා සතුටු වෙන්නේ නැති හිත කොච්චර භවනා කරුවත් පශ්චාත්තාප වෙන්නේ මොකද බලන්නේ හිත එක එකක කරන්න. සමාධිගත කරන්න. ඒක ඉක්මන් වැඩි. ඒ නිසා සතිය තියෙන බවට සතුටු වෙනවනම් මේක ඇත්තට ප්‍රශ්නයක් නෑ. මෙච්චර කනගාටු වෙන්න දෙයක්වත් නෑ. මෙවැනි කෙනෙකුට නැවත මූල කර්මස්ථානය ඇහිීම නැවත කමඨහන් වාර්තා ලියන ඇති කියවීම උගාක් වැදගත් වෙනවා. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පරියංකේ වාඩි වී ඉරියව්ව දෙස හිත යොමු කළ ටික වේලාවකින් නාසයේ කෙළවර මද සීතලකින් යුක්තව දිගු ආශ්වාසයක්ද මද විරාමයකින් උණුසුම් කෙටි හා වෙනත් වේගවත් ප්‍රශ්වාසයේද දැනුනි. නමුත් අද දිනේ ඉරියව්ව දෙස බලා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දුටුවද ඉතා කෙටි වේලාවකින්ම ආස්වාස ප්‍රස්වාසය නොදෙනී යයි. නිନ୍ଦ වැනි සුවදායි බවක් වැටහි. නැවත බාහිර අරමුණකින් ඇහැරි උස්ම රැළට සිත යොමු කළද නැවතත් පෙර තත්වයටමපත් වේ. මේ දිගින් දිගටම සිදුවවද වෙනදාට වඩා පරියන්කේ වාඩි වී සිටීමට හැකි විය. හුස්ම රැල්ල නොදෙනී ගිය විට ඒ අවස්ථාවක ඒ පිළිබඳව මෙනෙහි කළ විට නැවත හුස්ම රැල්ල දැනුනි. නමුත් ඉන්පසු නොදෙනී ගිය විට ඒ දෙස බලා සිටීම පමණක් සිදු කෙලිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතිය වඩන ආකාරය නිවැරදිද? වහන්සේ පැහැදිලි කර දෙන තේක්වා. මෙයාටත් අර වේදනාව වැඩි එක්ක නැගෙන් වේදනාව පොඩ්ඩක් කිල්ල ගන්න වෙනවා. වේදනාව නැති වුණොත් තමයි නිින්දේ. එනිසා නිින්ද නැතර කරන්න නම් ඉදි කට්ටක් හරි ළඟ තියාගෙන පොඩ පොඩ ඇන ඇන ඉඳ එතකොට නිින්ද යන්නේ නැහැ වේදනාව ගෙන්න ගන්නවා. ඒ නිසා ඒ දෙක සමබර වෙලා තියෙනවා. වීර්ය අඩු වුණොත් ඔය මේ අවිසිලා අඩු වුණොත් නිදිමත ගතිය දෙනවා. වේදනාවත් අවිස්සෙනවා. ඔය දෙක අතර සමබර භාවයක් ගන්නකම් මේ වගේ ප්‍රශ්න මතුවෙනවා සැක මතුවෙනවා. භාවනාව නම් ඉදිරියට යනවා. ඒ නිසා මතක තියානින්න යම් වෙලාවක ඒ ආනපන දැනෙන්නෙත් නැහැ වේදනක් නැහැ. හොඳට තැම්පත් වෙච්ච වෙලාවේ ඒ විදිහට නිදා ගන්න වෙනව නැත්නම් හිත ඇකිලෙනා වෙනවට හිත හැංගී ගන්න වෙනවට ඒකට සම්පූර්ණ අවදි වෙන්න පුළුවන් නම් දැන් මේ වෙලාවේ ට්‍රැෆික් ජෑම් එකේ හිටපු වාහනයක් තදවදයක හිටපු වාහනයක් දැන් හිස් පාර හම්බෙලා තියෙනවා දැන් යන්න ඕනේ. දෙපර බබා ඉන්න එපා. නිදා ගන්නත් එපා. මේලා ගමන කර ගන්න ඕනේ කියලා දන්නවනම් එයාට තේරෙයි වේදනාව ආපු වෙලාවේ මේ තරම් වේගයක් ගන්න බෑ. ඒ වෙලාවේ පුළුවන් යන්තම් ඉඳගෙන ඉන්න බව දැනගන්න විතරයි. ඒ නිසා මේ වාස් භාවනාවේ ලැබිච්ච ක්ෂණය උපයා ගන්නලද ක්ෂණ සම්පත්තියක් බවට පත් කරගන්නවා කියන එක හැමෝටම බෑ. මේ දක්කර ලංකාවේ ලොතරැයි මණ්ඩලයේ සුවිපැදිච්චි කී දහහක් ඉන්නවද? කාටද පුළුවන් උනේ සල්ලි පරිපාලනය කරන්න? ලැබුණාට සල්ලි සුවිපැකින් හම්බෙන සල්ලි කවදාකවත් පිටින්නේ නැහැ. අදාවත් නැහැ. හම්බ කරන සල්ලි වගේ නෙවෙයි. ඒ නිසා හම්බ කරන මනුස්සයගේ සල්ලි එමිණ දාන්න වටනවා. සුවිප්පලින් හම්බෙච්ච මිනිහා තිබුණට තේරිය පල්ලහැට වැටෙනවා. ඒ නිසා නමුත් භාවනා යෝගාවචර දැනගන්න සුවිප් එකකින් හම්බුණත් හම්බ කරලා හම්බුණත් ඒ වටිනා ධර්ම ඒක ආවට පස්සේ ඒක රැකගන්න එක එක ක්‍රමයයි මේකට තියෙන්නේ ලෑස්ති වෙලා යන්න. ලෑස්තිලා ගියොත් ලැබිච්ච එක දරන්න පුළුවන්. ලැබිච්ච එක රැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් එනවට වැඩි වේගෙන් මේවා යනවා. ඉතින් ඒ නිසා වේදනාව ආවත් ඔය කියන හිත විවේක වෙන ගතිය ආවත් ඔය දෙක මේකෙන් මේක ඒකට මේක සාපේක්ෂතාවය. ඒකෙන් මේකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව දැනගන්න බැරි වුණොත් හැමදාම යෝගාවචර එකක් ලැබුණයි කියලා සතුටු වෙනවා අනික ලැබුණයි කියලා කනගාට වෙනවා. ඒ කාම ලෝකේ වගේම තමයි. ඒ නිසා මේ කොයි එක ලැබුණත් ඒකට මේක මේකට ඒක දාලා සමබර කරන හැටි පදම ගන්න හැටි උගා කල්යනකන් සිද්ධ කරන්න වෙනවා. හැබැයි මේ සෑහෙන දුරට මූලික දේවල් ගොඩ ගන්න තියෙනවා. අර assume පදම ඒකට කියනවා fine tuning කියලා. කරන එක නිතරම අපි දන්නවා ඉස්සර රේඩියෝ වල FM එන්නේ ඉස්සලා කාලේ ඒ ෂෝට් ටියුබ් channel එක දාගත්තොත් ඒක නිතරම යහට මෙහාට. ඉතින් අර fine tuning හදා හදා ඉන්න ඕනේ රේඩියෝ අහන්න. FM ආවට පස්සේ ප්‍රශ්න නැහැ. ඉතින් ඒක ටියුන් කරගත්තට බෑ. රේඩියෝ එක හරියට channel එක අල්ලගත්තට බෑ. නිතරම fine tuning තියෙනවා. ඒක දන්නේ නැතිකම තියෙන. ඒක එච්චර ලොකු බරපතල වැරද්දක් නෙවෙයි. නමුත් ඒක කවුරු කියලා දෙන්නේ නැහැ. මේ වෙලාවට මොකද්ද කරන්න ඕනේ? මේක වෙනුවට මේක කරන්න ඕන කියන එකේ ඔක්කොටම පොදු එකකටත් අයිල තමයි ලෑස්ති වෙලා යන්නේ. එතකොට විතරක් තමයි ළඟ තියෙන අඩුම කැඩුම තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ඉසాత වැඳගෙන අඬනවා. මේ මොකද උනේ කියලා. මොකක්වත් වෙලා නැහැ. ඔය හැම දෙයක්ම භාවනාවට අදාළයි. සූදානම් වෙලා යන්න ලෑස්ති අවදි මනස. එහෙම නැත්නම් සූදානම් ශරීරය කියලා තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරේ. පළවෙනිම උගන්වන්නේ අවදිින් ඉන්න කියලා. අවදිින් ඉන්න කියලාට මේක එච්චර ප්‍රශ්නක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ මම අහපු ප්‍රශ්නයටම පිළිතුරු දෙන්න නම් ආනාපානය ගැන මෙනෙහි කරද්දී දැනන දේ ගැන ලියන්න කිව්වා. ඔබ වහන්සේ කියා දුන් පරිදි මම මෙතන ඉන්නවා කියලා හිතද්දීම හිත සතිමත් වුණා. ඒත් දැන් ටික වේලාවක් ඔහේ බලාගෙන ඉඳී සතිය පිහිටනවා. ආනාපානය ගැන හිතන්නේම නැහැ. සමහර වේලාවට බුදුගුණ මෙනෙහි කරනවා. මෛත්‍රී භාවනාව කරද්දී හිත සතිමත් වෙනවා. ඉන්පසු පැය දෙකක් පමණ ඒ ඉරියව්වෙම ඉන්නවා. සමහර වේලාවට ගැස් වෙනවා. දැනෙනවා. ඒත් කිසිම බයක් හෝ කලකිරීමක් ඇති නොවේ. සිහි නැතිවෙන්න බෙහෙත් විද්දාම වගේ සමහර වේලාවට බෙල්ල කෙලින් තියාගන්න උත්සාහ කරනවා. ඒත් මට නොදැනීම ආපහු බෙල්ල පහළට කඩාන වැටෙනවා. උස්ම රැල්ල ගැන හිතමින් ඉන්න විටත් හිත සතුටුමත් වෙනවා. ඒත් එය විනාඩි ගානක් තුරදී සියුම් වෙලා නොපෙනී යනවා. ස්වාමින් වහන්සේ, ත්වන් සර්ණයි වහන්සේ. කො මේකෙදී මේ ඉරියව්ව දිහා බලාන ඉන්නකොට හෝ ආනාපාන බලාන ඉන්නකොටයි ඊට සාපේක්ෂව බුද්ධානුස්සතිය මෛත්‍රී කියන කොටයි පුංචි වෙනසක් තියෙනවා ආනාපානේ හෝ ඉරියව් බැලීම යමක් කිරීමක් නෙවෙයි කියන දේ බැලීමක් මෛත්‍රී කියන එක යමක් කරනවා බුද්ධානුස්සතිය කියන එක යමක් කරනවා ඒ නිසා ඒ කරන හැම දෙයක්ම සංස්කාර වෙනවා මෙතන භාවනාදී අපි කරන්නේ මොනම දෙයක්වත් කරන්නේ ඉබේ සිද්ධ වෙන දේ දිහා බලලා අවදි වෙන්න පුළුවන් තමයි ඒ සතිය බොහෝ වටිනවා. හිත හිතා අවුස් අවුස් අරමුණු ඇති කරගෙන ගන්න සතියට වැඩිය ස්වභාව සිද්ධ ඉබේ වැටෙන හුස්ම නැත්තම් මේ සිද්ධ වෙන මම මෙතන ඉන්නවා කියන එකෙන් ගන්න සතිය ඉතින් බොහොම උත්කෘෂ්ටයි ඒ නිසා මේ දෙකෙන් පුළුවන් තරම් බලන්න ඉබේ නයිසර්ගයෙන්ම අනායාසයෙන්ම නිදැල්ලේ ලැබෙන අරමුණකින් සතිය පිහිටවන්න පටන් අරගත්තොත් ඒකේ නා ඔය වුණාවින් ඇති කරගත්ත දෙයකට නැත්නම් මෛත්‍රී බුද්ධානුස්සති වගේ કૃතිම දෙයකට වැඩිය මේක වටිනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ආශ්‍රස් ප්‍රසාසී හෝ ඉරියව්වේ හිත පවත්නකොට මේ කය ඒකට ප්‍රතික්‍රියා කරන හැටි බෙල්ල කඩා වැටෙනවා, නීරස කරනවා, කම්මැලි වෙනවා, ඇඹුල් වෙනවා. නමුත් මේ එකක්වත් දරන්න බැරි දේවල් නෙවෙයි. අපි මෙතෙක් කල් තියෙන පරිප්පු කාලා තියෙන හැටියට බලනකොට මේක එච්චර ලොකු පරිප්පුවක් නෙවෙයි. ඒ නිසා හොඳට මේකට ලෑස්ති වෙලා ඒ තියෙද්දිත් මම අතාරින් නැතුව ඉරියව්ව හිත පවත්නවා අතාරින් නැතුව පුළු පුළුවන් වෙලාවේ ආනපනික බැලුවයි කියලා බලනවා කියලා ගියොත් ඒ ගන්න අදිෂ්ඨානය හැම කවදා හෝ දිනනවාමයි ඒ දිනන්නේ බෙල්ල කඩා වැටි හරහා යන්න පුළුවන් හිත හැංගී ගන්න දේවල් හරහා යන්න පුළුවන් එමෙ යන්න යන්න යන්න යන්න Tamanda මේ ධර්මයේ සත්‍ය භාවයත් චිත්ත ශක්තියත් වැටහෙනවා කෙලස් පරදින බව තේරෙනවා ඒ නිසා අදිෂ්ඨානෙ යුක්තව ස්වභාව සිද්ධ අරමුණකට පුළුවන් තරම් සම්බන්ධ වෙන්න. එතකොට Tamanට පටලැවෙන තැනට අඩු බව නම් මතක් කරගන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ තුන්වෙනි දිනද මම සක්මන් කළා. වෙනදාට වඩා විනාඩි 45ක් පමණ සක්මන් කළා. වැල්ලේ. එවිට දැනුනේ දෙපා උස්සන්න බැරුව තද ගතියක් දැනුණා. ඇඟ පුරාම. දැන් හිස කය පුරා වේදනාවක් දෙන්න පටන් ගත්තා. මම නැවත නැවත සක්මන් කළා. පසුව පරියංකයට ඇවිත් ආනාපාන සතිය වැඩුවා. හුස්ම රැල්ල ආස්වාසය ප්‍රස්වාසය කළා. එහිදී මට දැනුනේ නොයෙක් අරමුණු පමණයි. නිදිමත එනවා. නොයෙක් විකාර දකිනවා. නැවත අවදිව ආනාපානය හිතට ගන්නවා. මම මෙතනයි සිතා හුස්ම රැල්ල ආස්වාසය ප්‍රස්වාසය කියා මැනේ කළා. හුස්ම රැල්ල හිර වුණ ගතිය ඇති වුණා. නැවත නැවත ආනාපානය වැඩුවා. පසුව සිත එක්තැන් උණු බව දැනුණා. එහෙත් නිදිමත එනවා. ඒ නිදිමත එන එක වළක්වා ගැනීමට ඔබ වහන්සේගෙන් පිටපතමි. වාන්තිය මත බුදු වේවා. අර වේදනාව විකුණුපු එක්කෙනෙක් ඉන්නවා මේ සභාවේ කවුරු හරි අන්‍යත් එක්ක පොඩි කොන්ත්‍රාත්යක් දාලා හදිසියක් කරනකොට පුංචි පැකට් එකක් නිකන් කිල්ලෝට වුණු දාගෙන යනවා වගේ අරගෙන යන්න. වේදනාව ගෙන්න ගන්න. ඔයා නැතුව කොනක්වත් කරන්නේ නැහැ. ඒ පණ්ඩිස්වාංශ කියනවා මුල් කාලේ මැරෙන්න කෑ ගහනවලු මට වේදනයි මට බය කොන්දර දිනවා අතර දිනවා බඩ දිනවා කකුල් දිනවා කිය. අන්තිමට වේදන නැති වෙච්ච දවසේ වේදන නැහැ කියලා කෑ ගහනවා. ඒ නිසා සමහරු මේ වැල්ලි මේ මේ ඒ තියෙන්නේ මේ ලෑලි ගහපු පොළව. ඒකට වැලි ගෙනත් දාලා වැලි උඩ වාඩි වෙලා ඉන්නේ. ඒ මොකද වේදනාව නොදෙනිච්ච ගමන් ඉති. එනිසා මේ වේදනාව පණ තියෙන බාට ලොකු ලකුණක්. හිතනද එහෙම වේදනාවක් නැතුව අවදි වෙනවයි කිව්වහම ඒක අවේදයට අවදි වෙන්න. මේක මේ ලෝකෙට අයිති එකක් නෙමෙයි. මේ ලෝකෙට අයිති දෙන වේදනාව නෝට කෑ ගන්න නැතිවට පුතියි. එහෙම නැතුව වේදනාවක් නැතුව ඒකට අවදි වුණොත් අවේදේචකට අවදි වෙන්නේ. දන්නේ නැති දෙයකට ඒ ගිය පාර රිට්‍රීට් ආපේ කෙනෙක් කියනවා මට උදේ ඉඳලා හැන්දනකම් බඩ දෙවිලු තියෙනවා. ඉතින් මම මේක කර්මම කියලා හිතලා කොහොමඩක්වත් ගොඩ ඉන්න බෑ මොන දේ කිව්වත් එහෙමයි. නමුත් මේ භාවනා කරන්න ගිහිල්ලා වේදනාව ගැන බලපු වෙලාවක චිත්තක්ෂණ කීපයක් දැන්නලු බඩේ දැවිල්ල නැහැ. ඒක සැපයක්. මොකක්ද ඒ සැපේ? අවේදිත සුඛයක්. විඳින දුක නැහැ. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ විඳවන එක. සැප හෝ දුක හෝ විඳවනවා. ඒ දෙක නැති එක තමයි සැප. ඉතින් ඒක කිව්වට අහන්නේ නැහැ. ඒක එනකොටම පුදිනවා. ඒ දෙක නැති වෙනකොටම බබදොයි. ඉතින් මොනවා හරි ක්‍රමයක් හිතා ගන්න මං කිය පොදුවේ දෙන ලෑස්තිලා යන එක මේ වේදනාවක් නැති තැනට අවදි වෙනවා ඒක කාටවත් කියන්න බෑ ඒක සුඛයක් කියලාම සාරිපුත්‍ර සාංශ කියනවා මේ අපි සාසනයේ අවසාන නිෂ්ඨාව මේ අවේදිත සුඛේ තේරුම් ගන්න එක. ඉතින් ඉතින් හාමුදුරුවෝ නැගිටලා අහනවා සාංශ අවේදිත නම් ඕක සුඛයක් වෙන්නේ කොහොමද කියලා. විඳින් නැත්තම් කොහොමද සුඛයක් වෙන්නේ? විඳවන හරියක් දුක නම් විඳවන්නේ නැති වෙලා විතරයි සැපත් තියෙන්නේ. ඒක නිසා මේ සත්‍යය කොයි වෙලාවෙත් අපේ ළඟට එනවා පිළිගන්න අපි කැමති නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවෙම සත්‍යය සුඛයක් විදියට එයි. සුඛයක් විදියට එන්නේ. අපි ඒක සුඛයක් කරගන්න ඕනේ මේ විප්ලවීය චින්තනයේ. මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ මොනවාක්වත් නැති වෙලාවේ වාහනේ පාරේ තදබදින නැතිලා ගමන කරගන්න. ඒක පැත්තකලා බුදියන එක තමයි ඒ එහෙම කෙනාට බුදු වෙන්න බෑ. බුදු වෙන එකනට බුදියන්න බෑ බුදින එකනට බුදු වෙන්න බෑ භාවනා මධ්‍යස්ථාන ওই දෙකටම හරීම දක්ෂයෝ ඉන්නේ බුදු වෙන කට්ටියත් මෙහෙට එනවා බුදින කට්ටියත් මෙහෙට එනවා ඒ නිසා මේ දෙක දැකලා නැත්තම් යන්න භාවනා මධ්‍යස්ථානයකට ඔන්න ගියාට පස්සේ තේරුම් ගත්ත හැකි ඔන්න හිටගෙන බුදිය නැටි ඇවිදිමින් බුදිය නැටි ඉඳගෙන බුදිය නැටි මේක විශ්වගත පාඩමක් තියෙන මේ භාවනා මධ්‍යස්ථාන ඉතින් අපිත් ඒකටම තමයි ඒ නාඩගෙම යො කරලා වෙනවා නිසා බලන්න පුළුවන් තරම් කොයි වෙලාවක හරි මොනවාක්වත් නොදැන්නෙන වෙලාවේ ඒකට තියෙන අවදිය කවදාකවත් මනුස්ස ලෝකෙට අයිති එකක් නෙවෙයි. ඒක නිතරම ආර්ය ලෝකයේ තියෙන දෙයක්. ඒකට හටනකුත් නැහැ. ඒක නිතරම ජයක්. නමුත් ඒක දෙනකොට අපි ලෑස්ති වෙලා ගියේ නැත්තම් I think අපි චෝදනා කරනවා මේ භාවනාව නම් හරි හැබැයි බබා දොයි. ඕම් ඒ කරෝනකොට තමයි හැරෙන්නේ ලංකනේ තට්ටු කරනකොට තමයි හැරෙන්නේ. භාවනාව හරි ගිහිල්ලා යියේ. ඒ නිසා මම හතරවෙනි සැරේටත් කියන්නේ අද දවසේ කියන එකේ මේ වෙන දේවලට ලෑස්තිලා යන්න. මේ කිසිම දෙයකට කෝල වෙන්නත් එපා, අමුතුයි කියලා හිතන්නත් එපා. ලෑස්තිලා ගියොත් හැම හුස්ම රැලි දෙකක් මැදම අවේදිතී තියෙනවා. ප්‍රසවාස ඉවර වෙන්නේ විඳින්න බැරි තැනක. පුළුවන් නම් එතෙන්නම යන්න. ඒක චිත්තක්ෂණ වශයෙන් වෙන නිසා නිින්දක් පේන්නේ ඒ තරමටම ඉවර වෙන තැන බැලුවොත් තේරෙනවා එතෙන්ට කොච්චර බයද? අපි සංසාරේ ඉඳලා තියෙන කවදාකවත් දැකලා නැහැ. උසු ඉවර වෙන තැනටම බැලුවොත් විඳින්න බැරි තැනකට යනවා. එහෙම දෙයක් තියෙන බවවත් දන්නේ නැහැ. එහෙම දෙයක් තිබුණත් එතෙන්ට යන්න යනකොට පුදුමාකාර කෝලවිල්ලක් එනවා හිත. හිත ගූඪ තත්ත්වයටපත් වෙනවා. গুপ্ত තත්ත්වයටපත් වෙනවා. ඒක දිගින් දිගට දැක්කොත් නින්දට වැටෙනවා. ඒ තරම්ම අපේ මූලික ආකල්ප අපේ ශරීරේ නිවරට විරුද්ධයි. ඒ නිසා නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. තිබුණාට ඒක පිළිගන්න කැමති නැති නිසා මේකට එක සූක්ෂම ක්‍රමයේ තියෙන්නේ නැවතවතයක් කියනවා මේ දේට ලෑස්ති වෙලා යන්න. ඒකෝ ටික ටික ටික ටික ක්‍රමසහ විදි තේරෙන පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාව යනු කුමක්ද? සමත භාවනාව එනවා. ආනාපාන සති භාවනාවේ කුමන අවස්ථාවටද දියුණු පසුවද විදර්ශනා භාවනාව කරන්නේ? ඒකදීව සමත එන හැටි මට විස්තර කරන්න. එතකොට මට ඒකෙන් අල්ලලා දෙන්න පුළුවන්. කොහොමද කියන්නේ? ඉතින් දැකපු දේ ඒ විස්තර මට දෙන්න නැතු මම මොකෙන් අල්ලගෙන සාකච්ඡා කරන්නේ. ඒක නිසා විපස්සනාව හෝ සමතේ හෝ මොකක් හෝ ආනපාන කරනකොට මොකද්ද වැටහෙන දේ කියලා නම්වනම් දන්න එපා. වැටහෙන අත්දැකීම මට කියන්නේ. ඒ වෙනතු මේ ප්‍රශ්න සාකච්ඡාට ගන්න නෑ මට නෑ මට කතා කරන්න පදනමක් නෑ. මට සමතේ එනවයි කියලා කියන මම මේ වචනේ පිළිගන්න කැමති නෑ මට දැනගන්න මට කියන්න ඕනේ මොනවද ආනාපාන කරනට වැටෙන්නේ ලේබල් එක පස්සේ දාගමු මට වැටහෙන දේ කියන්න මේක නා කැමති නම් මම කැමති සාකච්ඡාවට යන්න නැත්තම් මම කියනවා පරියන් වැඩමුළුවේ අවසාන දවසට වෙනකන්වත් මුල් උපදේශවත් කියවලත් නෑ අහලත් නෑ ඉතින් මොකද කරන්නේ ගිහිල්ලා ලියුමක් කියවනවා සමහරලාට අනේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලත් භාවනා කරලා ගියා කමටහනක් දෙන්න බැරිද කියලා මට මූලික උපදෙස් ටික දෙන්න බැද්ද කියලා අහන දවස් හතරක් නාසිකල ඉවර වෙලා. ඒත් මං කියන සාකච්ඡාවට ගන්න පුළුවන් ආනාපාන කරනකොට වැටහෙන දේ කියන්න. එතකොට මේකට උත්තර දෙන්න. දැන් වුණත් කියන්න. එහෙම නැත්නම් හෙට වුණත් කියන්න. මොකද මේ දේ සුද්ධ කරගන්න කම ඕගොල්ලෝ කවදාකවත් මේ බීරියාව විඳින්නේ නැහැ භාවනාවේ. අඹුල් රස විතරයි කන්නේ. අමුවබ කන්නේ. ඉදිලා කන්න දන්නේ. නමුත් භාවනා කියන්නේ අමුවබ නෙවෙයි ඉදිච්ච ඵලයක්. කියලා දෙන්නම් මට අත්දැකීම කියන්න. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. කාලය තිස්සේ ඒ පුහුණු කරගෙන යමි. දැන් මා පරියංකයට ගිය පසු ආස්වාසේ ප්‍රස්වාසේ මෙනෙහි නොකරම ආස්වාසේ ප්‍රස්වාසේ ඇති බව වැටහි. ඉක්මනින්ම ආස්වාසේ හා ප්‍රස්වාසේ දෙකම එකක්සේ එකම මට්ටමක පවතින බව දැනේ. හිතුවිලි පැමිණියත් ඒවා එනවා යනවා දැනෙන අතරම ඒ තුලින් පැවති ආශ්වාස ප්‍රශ්වාසය දැනුණ එලෙසම නොනස්ව පවතී. මේ ලෙසට තෑන වේලාවක් සිටිය හැකි අතර අතරමඟ ඇතම් සිත්විල්ලකදී එහි රැඳුනොත් රැඳුනත් එතෙක් ශරීරයේ පැවති සැහැල්ලු ගතිය තද බවට හැරෙන ආකාරය අත්විඳින්මින් ආනාපානයේ නැවත ආවත් ඉක්මනින් ඒ දෙක සමතුලිත මට්ටමකට පැමිණේ. ස්වාමීන් වහන්සේ මේ දෙය සෑහෙන දිනක සිට විඳින අතර මගේ භාවනාව වැඩි දියුණු වීමට අදාළ උපදෙස් බලාපොරොත්තු වෙමි. කෙසේ නමුත් ආනපාන දැනෙන වෙලාව විස්තර කියලා නෑ. දැන් තැන ඉඳලා මෙතෙන්ට එන පාර විස්තර කරලා නෑ. මේ දෙක දන්නවනම් කවදාව සැකයන්නේ. සැක ඉන්නේ නැත්තේ මට ආනපාන දැනෙන්නත් ඉස්සර තැම්පත් වුණා කියනවා, ඉස්සර දැනනවා කියනවා, දැන් දැනෙන්නේ නැහැ කියනවා මොනවා වුණත් ආනපනී කියන්නේ මොකද්ද කියන කාරණාව පටන් ගන්නකොට දැනෙන වෙලාවේ මොකක් හරි කාරණාවකින් පටන් ගන්න. කුඤ්ඤ ගහ ගන්න. ඉතින් ඉතින් මෙතෙන් දෙන පාර දැනගන්න. දන්නවනම් කද්දාවස කැපෙන්න. භාවනා හරියට යනවා. මම මේ මම මේ වචන කතා කරන්නේ ප්‍රශ්න දීලා තියෙන්නේ කොච්චර හොඳ දේ කරා සැකේ ඉන්නේ. සැකේ ඉඳ හේතුව මොකද්ද? ආනපාන විස්තර කරන්න තාමවත් දන්නේ නැහැ. එනිසා යම් වෙලාවක පේනවනම් මූල කර්මත්තන ඒක විස්තර කරලා පටන් ගන්නවා. ඊට පස්සේ ඉක්මනට නැතුණා හෝ ක්‍රමයෙන් නැතුණා හෝ ඒකේ ක්‍රියාපටිපාටි නැත්නම් ඒකේ කාලානුරූප සිදුවෙන හැටි මෙතනින් පටන් ගත්තා මෙන්න මෙතන කියලා පටන් ගන්න දැන සහ මෙතෙන්ට තමන් ඔය විවේක තනට හෝ නොදැන තැනටපත් වීමේ ඉතිහාසය ජවනිකා ටික ඒක තමයි අපි නැවත නැවත කිරීමෙන් සාතික කරන්නේ ඒ ටික පිළිබඳව අතර මෙතනින් විස්තර කියා ගන්න බැරි නම් වටපිට බලමින් නම් යන්නේ හැකෙක් වෙනවා නිසා නැවත නැවත කරන්න කරන කරන වතාවේ ওই සැකෙන් තීර ප්‍රදේශයක් අයින් වෙනවා. නිසා දිගට කරන්න වෙන විශේෂයෙන් සුද්ධ කරන දෙයක් නැහැ එතන. පරියංක භාවනාවේදී වාඩි වී මම දැන් මෙතනයි සිතනවා සමගම සිත සැහැල්ලු වී තම්පත් වේ. එහි සිතුවිලි නොමැත. අද දිනද පරියංකේදී එලෙස තම්පත් වූ සිතට කිසිම කිලුටක් දෝවිල්ලක් නැති සුදු රෙදි වටයක් මැද සුදු වලාකුළක් වගේ සිටින බව වැටහුණා. ආනාපානයට හොඳින් සිත යොමු තිබුණා. ටික වේලාවකදී ඇතුල් වෙන පිටවන වායෝ ධාරාවක් පමණයි වැටහුණේ. සතිය හොඳටම තිබුණා. මම කෙනෙක් හිටියේ නෑ. සතියෙන් මිදුන පසු ටික වේලාවකින් කය ගල් ගෙඩි වගේ තිබී යථා තත්ත්වයට පත් වුණා. සක්මන් භාවනාවේදීද සක්මනේ ටික දුරක් ගමන් කරන විට සැහැල්ලු පාවෙන ගතියක් දැනෙනවා. සිතවිලි නොමැති බවක් වැටහෙනවා. මෙලෙස සක්මන් කරද්දී තද ගතියක් ඇති දෙයක් තවත් තද ගතියකින් ඇති දෙයක ස්පර්ශ වන බයකුයි වැටහෙන්නේ. මමක් සිතන බවක් වැටහීමක් නොමැත. භාවනාවන් වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. වහන්සේ නිදුක් නිරෝගී වේවා. ඔය භාවනාව වැඩිපුර කරගන්න පතන මමයක් නැත්තම් තවත් දියුණුවේ භාවනාව. මේ තවත් මමයක් දාන්න හදනවා ලස්සනට යන භාවනාවට මම මේක දියුණු කරගන්න මට පොඩ්ඩක් උනාරි කියලා දෙන්නේ මමයට පොඩ්ඩක් පෝර දාන්නේ කියලා කියනවා. දැන් ඔච්චරලා මම නැතුව යෝග එකට ගිහිල්ලා තියෙනවා. දැන් අවසාන වාක්‍යයට මම ආයෙ දාගෙන. ඉතින් නිසා මම යන්නේ නැති තරමට කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම සැකයක් නැහැ කිසිම කෙනෙකුට කියන්න හිතෙන්නේ නැහැ භාවනාව හොඳට යනවා. මම ආපු හැම තැනම සැකයි. හැම තැනම අනිශ්චිතයි. හැමතැනම වෙනස් වෙන සුළුයි. ඒ නිසා මමයට කට අරින්න දෙන්න එපා. භාවනාවත් එක්ක යන්න. භාවනාවත් එක්ක යන්න. ඒකට කවුරුත් උපදෙස් දෙන්න ඕනේ කාගෙන් උපදෙස් හිතන්න හදනකොටම මම මම ඇවිල්ලා ඉවරයි. ඒ නිසා මේ අවසාන වාක්‍ය නොලිය ඉතු ටික ලිවන හොඳයි. ඉතින් ඒකෝට ඉතින් රචනයේ උඩපල් නැති නිසා අහන්න දෙයක් නැති වෙනවා. නමුත් මම නැත්තම් කිසි රසයකුත් නැහැ. හැබැයි ජොලියක් නැහැ නිකන්. මම එන්න ඕනේ. හැබැයි එනකොට ජෝකර් එනකොට අඳුර ගන්න වේදිකාවට මේ ඉන්නේ ජෝකර් කිය. එයා දෙන ලනු කණ්ඩත් එපා. එයා ලනු තුනක් දෙනවා. අජෝසනේ තියෙනවා, අභිවදනේ තියෙනවා, අභිනන්දනේ තියෙනවා. දේවල් රස විඳිනවා. ඒවට රිංග ගන්න ඒව ගැන වචන කතා කරනවා. මම නැති උනට දේවල් වල රිංග ගන්නෙත් නෑ. ඒවා වචන කතා කරන්න යන්නෙත් නෑ. මුවින් නොබෙන නිකන් ඉන්නවා. ඒවා අභිරමණය කරන්නෙත් නෑ. ඒ නිසා මම නැති වෙලාවේ ඉතිහාසයක් ඉතුරු වෙන්නේ නෑ. අහන්න ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපි කොයි වෙලාවෙත් බලා ඉන්න ප්‍රශ්නයක් අහන්න. ඒක නිසා ඒ ඕස්ට්‍රේලියානු හාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා මේ කොහොමද කවුරු හරි රහත් රහත් වෙච්ච බව දැනගන්නේ කියලා. ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ නැහැ කිව්වා. ප්‍රශ්න අහනවායි කියන්නේම නැති මම මේ කෙනල්ලා එයා ලව්ව එක එක කෝලම් කරනවා. ඔය ආය කෝලම් ඔකක්වත් මොනවත් උත්තර නැතුනට ඉවරයක් වෙන දේවල්. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. එතකොට මමයට පොහොර වැටෙනවා. ඒ නිසා රචනයේ මුල් කොටස ගිය විදිහට අවසාන ප්‍රශ්නේ අහන එක්කනට තමන් කරපු මුල් කොටසේ ආදර්ශය අරගෙන යන්න කියන එක තමයි කියන්නේ. දර්වන් සර්ණයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදින ස්වභාවය නොදැනීම නිසා මම බොහෝ කල දුකෙන් හිටියා. මගේ පවක් වෙන්න ඇති. එහෙම වෙන්නේ කියලා සිතුවා. සමහර ගියවර මේ පැමිණි අවස්ථාවේදී කළේ ආනාපාන සෙවීමයි. ඔබ වහන්සේ මම මෙතන දෙස සිතන්න කීවම එය එසේ සිතන්නත් තේරෙන්නේ නැහැ. මේ වතාවේ ආවට පසුවත් එසේම වුණා. ඒත් ඔබ වහන්සේ ඊයේ කමඨහ සුද්ධ කරන වේලාවේ ඊව විදිහටම මම සක්මන පයක්ම වීර්යෙන් කළා. දැන් ඇති කියලා හිතුණත් කොහොම හරි පැයම තියෙන পায়ට පිය යොමු කළා. සමහර වේලාවට කීප වතාවක්ම සිත පිට ගියා. <clears throat> ඒත් වීදියෙන් සක්මන ඔබ වහන්සේ කීව ආකාරයටම කර තුනට පරියංකයට 100ම වාඩි වුණා. පරියංකයෙන් පැයම ඉන්නවා කියා සිත අදිස්ථානය කරගෙනම වාඩි වුණා. මම කිසිම ආනාපානයක් ඒත් දැනුනේ නැහැ. මම හොයන්න ගියෙත් නැහැ. ඔබ වහන්සේ දුන් උපදෙස් සිහි කර කර මම මෙතන බවම යලි යලි සිහි කර හිත විසිරීමට ඉඩ දුන්නේ නැහැ. ටික වේලාවකින් දියේ ගිලුණු පුද්ගලයාගේ හිස පමණක් දියෙන් උඩට තියෙන ආකාරයට බෙල්ලන් යට නොදෙනී ගියා. ඒත් මම මෙතනයි සිත සිතා හිත විසිරවා ගන්නේ නැහැ. මේ අතරතුර ආනාපානය ප්‍රකට වුණා. වාර කීපයකදී දෙතුන් වතාවක් පමණ එසේ යවුන විට ඒ ගැන සිහි කළා. මහා සැපයක් සතුටක් ශරීරය පුරා ගලා ගියා. ඔබ වහන්සේ උපදෙස් අකුරටම පිළිපැද්දත් වැඩේ හරි කියා සිතුණා. පිළිපැද්දොත් වැඩේ හරි කියා සිතුණා. මේ අතර පාදයේ මధుරයෙකු දෂ්ට කළා. ඉවසාගෙන නොහැකි වේදනාවක් දැනුණා. වේදනාවයි වේදනාවයි කියා සිතාගෙන සිතාගෙන ගියා. වේදනාව ඔළුවේ සිට පාදය දක්වාම විහිදුණා. මදුරා කෑවේ වම් පාදයේ. ඒත් වේදනාව දැනුනේ එහෙමයි. හිත විතරේ යන බියෙන් ඉවසාගෙන සිටුවක් නොහැක වුණා. සීයෙන් යුතුව දකුණු පාදයේ ඇඟිලි වලින් වම් පාදය කැසුවා. හිත විසිරුනේ නැහැ. නැවතත් මූල කර්මස්ථානයේ සිත පිහිටවා ගත්තා. පෙර පරිදිම මාව මාව බටයක් දිගේ උඩට ඇදෙනවා වාගේ දැනුණා. කොළ කොට එකකට ඇවිලා ඇලිලා වගේ දැවුණා. තොල කට එකට ඇලිලා වගේ දැවුණා. කටේ කෙල පිරිලා ගිලින්න හිතුණා. ගිල්ලොත් හිත විතරේ බියක් දැවුණා. ඒ මම සතිය ගිලෙයි කියලා හිතුවා. මේ සතිය තමයි ගිලෙන්නේ. ඒත් මම 100න් ගිලිනවා කියලා හිතමින් ගිල්ලා. උගරේ වියලි ස්වභාවය පහ වී ගියා. හිත විසිරුනේ නැහැ. ඕක බලමු වැඩි. මම මෙතනයි මෙනෙහි කළා. මට උවමනා වුණා මගේ අතපය සොයන්න. ඒත් දැස් අරගන්න බෑ. ඇස් ඇලවිලා කට පදට වැහිලා. අමාරුවෙන් ඇස් ඇරියා. වේලාව 3:50යි. ඉතින් ස්වාමීන් වහන්සේ මට දැනගන්න උවමනා මා මේ කළ භාවනා රටාවේ හරිද යන වගයි. එසේම එක පාටම භාවනාවෙන් පසු නැගිටින්නේ කෙසේද යන්නයි. එමෙන්ම මෙවන් වේදනා ඇත්තටම මායයක් කරන වැඩක්ද යන බව දැන ගැනීමට උවමනායි. මම මధుරයෙකු නොදැක්කෙමි. කරුණාකර මගේ මේ දීර්ඝ විස්තරය ගැන අනුකම්පා කරන තේක්වා. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් දැකීමට මා කළ පිං අනුමෝදන් කරමු. මේ මధుරවා දකුණු කකුල ඇඟිල්ල දකින්න ඇති. එතකොට මధుරවාට තට්ටු. මේ ඒ නිසා මధుරවා ගැන පොඩ්ඩක් හිතන්න. ඔය අපි ලොකු තතා වූ පොඩි එක පොඩ්ඩක් මෙහෙම කරපු ගමන් ඌ කියනවලු මැරුවට කමන්නේ අඹරන්න එපයි කියනවලු. අඩු ගානේ පවුලට මිනිය බලන්න තියෙන එපා. අඳුර ගන්න බැරි විදිහට ගහලා ඒකල කියනවා මధుරවා දැක්කෙත් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේිට බොහෝම සමානයි අපේ අම්මා නැති වෙන්නේ ඉස්සෙල්ලා අම්මා මට කමටහන් සුද්ධ කරපු හැටි. 1987 දී මොන්න જાති කිව්වත් කොහොමඩක්වත් ඉඳගෙන ඉන්න බෑ. ඉඳ ගත්ත ගමන් කරවනවා. භාවනාව කියන එක දන්නේම නැහැ. දෙකේ පන්තිට ගිහිලා තියෙන ඔය ලියුම ලියන්න ඔය වගේ ලියුමක් ලියන්න ඕන නම් CR පොතක් ඕන. එක පේජයකට අකුරු දෙකක් විතර ලියන්නේ. නම අසංකරණත් ෆුල් ස්කැප් එකක් ඕනේ අපේ අම්මා. ඉතින් ඔය වගේ තමයි කියවන්නේ. ඔය ලියලා තිනවා භාගයක් විතර ලියලා දුන්නා. ඉතින් මට හිතෙනවා මේ ආරම්භයේ පටන් ගන්නකොට ඒ මගේ අම්මා වුණාට කියලා දෙනකොට කියලා දෙන්න ඕනේ ආධුනිකයෙකුට වගේ. මේ හුඟ දෙනෙක් ඔතවිම යවිම තැබීම ගැන කතා කරනවා ආස්වාසවසේ මුලමඳක කතා කරනවා මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක භාවනා කියලා බාර ගන්න කැමති නැහැ. ඒ නිසා අනවශ්‍ය සමීකරණ වලට දාගෙන මේ ලේසි පටන් ගන්න පුළුවන් තරගෙන් කියන එක සංකර කර ගන්න ආද. නිසා නිල්ලෙන්නකොට මට කිව්ව දේ තමයි භාවනා කියන එක ඒ තරම්ම සරල දෙයක් අදහන්න බැරි තරම්. අපිට ආගම උගන්ලා තියෙන්නේ සම්පූර්ණ සංකීර්ණ කරලා මේකට උඹස් බයක් ඇති කරනවා. ඒක නිසා භාවනා කරන බව දන්නේ නැත්නම් භාවනාව වෙනවා. සක්මන් කරන බව තේරෙන්නේ නැත්නම් සක්මන වෙනවා. ඉඳගෙන ඉන්නකොට කටමන් නැතුව මොනවත් නැතුව ඉබේ වෙනවනේ භාවනාව යනවා. ඒ නිසා පුළුවන් තරම් කයේ සහයෝගය ඉල්ල ගන්න සම්පූර්ණ මෛත්‍රී කරන්න. ඇඟට දෙන්න උප්පරීම සහයෝගය. මේ කුමර කුමරි හැප නෙවෙයි. තීල බලනින්ද ඒකට තමයි භාවනාව කියන්නේ. ඉතින් මේක හරි නැත්තම් අර ආනාපාන තටමම තටමයිල තමයි ගන්න තියෙන්නේ. ගිය ගිය පාරිච්චිට කැයිල කරපු ටික කරන්න. එතකොට බිල් එකක් කොමයි කොන් දෙකක් කොමයි ඇඟේ අමාරුයි හොෝගාලා එනවා. මොකද මේ තේරෙන්නේ නැති, පේන්නේ නැති ආනබණයක් අඹාගෙන යන්න යනවා. එනකන් ඉන්න දන්නේ. ඉතින් ඔය ඔය දේ මට ඒ ওই ගම්පල කරපු රිට්‍රීට් එකේදී පොඩි ගෑනුලා මේ දොස් කියලා තිබුණා ස්වාමීන් වහන්සේ ඇයි මේක මට මුලින් කිව්වේ නැත්නම් දවස් තුනේ වුණාට පස්සේ තමයි තේරුනේ අපරාධ දවස් තුනම ගත වුණා වගේ. ඔක කෙලින් කියන්න එපාද කියලා. ඉතින් මං අහුවා මොකද්ද මං කෙලින් කියන්න ඕනේ? ඒක කියපන් කියලා. ඊට පස්සේ කියලා තිබුණා මේ භාවනා සතිය කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ එනවා එක මං කොයිද ඕක කිව්ව ඔබට ඇහිලා නැහැ. උඹට තේරිච්ච විදිය කියපන් ඒක මම එගෙනගෙන කියන්නම් දැන්. අපිට තේරුණාට පස්සේ ඒක කියලා දෙන්න බලන්න කාට හරි. කොච්චර අමාරුද කියලා ඔක්කොමල බලාපොරොත්තු වෙන්නේ දිග සමීකරණ. දිග ප්‍රස්තාර. දිග කටපාඩම් කරන වාක්‍ය. පූර්ව කෘත්‍ය මොකක්වත් නැහැ නෙමේ. නමුත් ඒක සැකයි නේද? ඒ ඔක්කොමත් ගියලා මෙච්චර ලස්සන ලියලත් කියනවා මේකද ස්වාමීන් වහන්සේ ආදි ක්‍රමයේ කියලා අහන. ඉතින් ඒකවලදී මට බණින්ද හිතෙනවා පව් කියලාත් හිතෙනවා. ඉතින් ඒ නිසා ඔය පටන් ගන්නතර පස්සේ ඕක අල්ලගන්න ගියාට පස්සේ කොහෙන් කෙලවර රඳන්නේ. ඒ නිසා පුළුවන් තරම් හර්ධිදේ සහයෝගය ගන්න අරගෙන ඉවර පටන් අර ගන්න දන්න තැනින් පටන් ගන්න තියෙන තැනින් ආරම්භ කරන්න කියන ලොකු chance කියලා කියනවා. හොඳම දේ මේක තේරෙන්නේ මේකේ තියෙන ගැඹුර මේක කාට හරි කියලා දෙන්න ගිය දවසේ. කවදාකවත් එපා මේ මනුස්සයාට පහත් කළ සලකන්න හෝ එහෙම නැත්නම් සරයක් දෙසරක් කිව්වයි කියලා හප්පන්න කරවන්න යන්න එපා. මොකද කොතනින් පටන් ගන්නේද කියලා කාටවත් කියන්න බෑ. ලක්ෂ වාරයක් කිව්වත් වරදින්න ඉඩ තියෙනවා. නමුත් ඒක යාගේ යාගේ දෝෂයක් නෙවෙයි. Taman දැනගන්න ඕන කරුණාවෙන් ආයෙ කියලා දෙන්න. ආයෙ කියලා දෙන්න. ආයෙ කියලා දෙන්න. ඉතින් නොයවසන සුළු කිනාට කරන්න. ඉතින් ඒ නිසා මේ රචනය හොඳයි. කරුණාකරලා මේක මැරෙනකන් රහත් වෙනකන් අමතක කරන්න එපා. හැමදාම ආදුනිකෙක් වෙන්න. හැමදාම අද පටන් ගත්ත කෙනෙක් වෙන්න. ඒතකොට භාවනාව හරීම සුන්දරයි. එළුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ජීවිතයේ පළමු භාවනා අත්දැකීම මේ වේ. මීට පෙර කිසිදාක මා භාවනා කර නොමැති අතර මේ මාර්ගය පෙන්වාට ඔබ වහන්සේට පිළිසිදු වේ. නිස්සන්න වනයේට ආදාසිත මම ඉතා කැමැත්තෙන් සක්මන් භාවනාව කළ අතර බොහෝ වේලාවකට මගේ පියවර කෙරෙහි අවධානය සිටමින් විනාඩි 30ක් පමණ සක්මන් කිරීමට හැකිය. පසු ඔබ වහන්සේගේ උපදෙස් අනුව සක්මන් භාවනාව පැයක් වැනි කාලයක් එක දිගටම කිරීමට හැකියිය. නමුත් මෙහිදී වම දකුණ ලෙස හෝ ඔසවනවා, තබනවා ලෙස සක්මන මා නොකෙරූ අතර මම දැන් ඇවිදිනාන සිතුවිල්ල මූලික කරගෙන සක්මනේ නියැලිමි. මෙලෙස සක්මන් කිරීමේදී සිතුවිලි ගලා ආ නමුත් පයට පෑගෙන වැල්ල දෙස බලා ඒ සිතුවිලි හිතින් ඉවත් කිරීමට හැකියිය. සක්මන පිරිසිදු කිරීමේදී මා විසින්ම වැල්ල රටාවකට සුද්ධ කරගත්තා. අතර එම රටාව නිරීක්ෂණය කරමින් සක්මන් කරන විටදී සිතුවිලි වලින් බාධා සිදු නොවේ. පළමු දින කීපෙදී ශාරීරියේ වේදනා ඇතුවද ඉන්පසු ඔබ වහන්සේගේ උපදෙස් පරිදි එම වේදනා දෙන අත හෝ පාදය සතියෙන් යුතුව සිහිය නොබිඳෙන ලෙස දිගහැර වේදනා අඩු කරගෙන නැවත සක්මන පැමිණීමට දැන් හැකි වී තිබේ. එම වේදනාවද ඉක්මනින් අවසන් කර ගැනීමට හැකිය. මෙම ක්‍රමවේදයේ යම්කිසි වරදක් ඇත්තම් මාට පෙන්වා දෙන සීක්වා. සක්මනට ඒ ඇතු බැඳීම ඉත කැමැත්තෙන් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙමි. භවන්තේ නිරෝගීත්වයේ පතමි. සර්වන් තරණයි. ඒසා අනුන්ගේ සක්මනත් අතු ගාලා දෙන්න. අනුන්ගේ සක්මනත් තනකොළ ගලවලා ඒක දකින්නට දෙයියෝ සතුට වෙනවලු. මේ සක්මන් මළුවක අතු ගන්න කෙනෙක් දකින්නකොට පුදුම සතුටක් ඇති වෙනවා කියලා කියනවා. ඇමදීමේ අතු ගෑමේ සතුට දකින්න කෙනාගේ හිත පහදිනවා ශරීර සෞඛ්‍යයත් හැදෙනවා Tamanගේ හිත පහදිනවා ගොඩාක් කාංශංශ තියෙන. ඒ නිසා මේ සක්මන් මළුවට ඕගොල්ලෝ සලකනවා හොඳට ඕමමදි. නිතර ලෙව කන්න පුළුවන්. ඒ ඔක්කොම තනකොලස් කරලා මෙහෙන් වැලි ගිනිලා දාලා ඒක හැමදලා ඒක මේ මේ දෙයියෝ වඩම්මන්න හදන මල්ලාසනයක් වගේ. හැම වෙලාවෙම හදලා තියෙනවා නම් ඕන තැනකට ගියාට පස්සේ බලන්න සක්මණෙන් කිය හැක මෙතන ඉන්නේ හාමුදුරුවෝද නැත්නම් හාමුදුරුවෝ හොරුද කියලා. සක්මණ මස්සන් අත්කාලා තියෙනවනම් එහෙනම් හිතා ගන්න පුළුවන් හිත හොඳට ලස්සනද තියෙනවා කියන්නේ. එimhe සක්මණ පේන්නවත් නැත්නම් පුළුවන් තරම් ඉක්මනට ඉතින් ඈත් වෙන්න. මම ඉල්ල හිටනවා මේ දවුලකට බයියන්න සක්මණක් හදාගන්න ඉන්නේ. මෙච්චර මේ නම්බුකාරකම් කතා කරගෙන ඉන්න ඉස්සනවලට ඇවිල්ලා ඔය කඳුරට තමයි ඒ උනට ඔගේ ධක්මනක් හදාගන්න තැනක් නැතයි. ඒක හදාගන්න ඕනේ. හදාගන්න වෙලාව පුළුවන් තරම් මොනම වියදමක්වත් නැහැ. වයසට ගිය කෙනාටත් උගන්නන්න පුළුවන් බහනා. දරුවෙකුට උනත් උගන්නන්න පුළුවන්. ලෙඩ වෙච්ච කෙනෙකුටත් උගන්නන්න පුළුවන්. සක්මන හතක් හදලා දීලා කියන්නත් ඒවා ධක්මන භාවනාවක් කියලා. නිකන් ඕක නිකන් ඇවිදින්නේ එතකොට රහත් වෙනවා කියන්නේ. ඔගේ හැමෝම ඇවිදින රහත් වෙනවා කියන්නේ දිග පාළ වම දාගුණ මොකක්ද කියන්නේ නැහැ. කියවු ගමන් ඔව්ව ගණන් කරන්න පටන් අර ගන්න නිකම් පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. කවුරක්වත් හිතන්නේ වෙන කිසිම සාස්ෘණ වංශ නමකට අහුුනේත් නැහැ. බුදුරජාණන් වහන්සේට විතරයි හිතන මේ ගෝලියෝ ටිකට උගන්වලා තියන්න ඕනේ. මේක ඒක හෙන්න එක පහරක් වැදුනා වගේ අපි ලොකු සංජිත හොඳට මතක් කළා. ලෝකෙම නැහැ. මුළු ලෝකෙම නැහැ. මේ වගේ සක්මණට සලකන තැනක්. යෝගේ සක්මන් මලු ඉතින් ඒක නිසා මේ ආදර්ශය අරන් ගිලිව හදලා පුළුවන් තරම් කරන්න ඕකේ මේ කියන එකේ අඩුපාඩු ගොඩක් තියෙනවා. නමුත් ඕක ඕක විසින්ම හදා ගන්න නිසා මම මේකට මැදිහත් වෙන්න ඕන. ඒක දිගට කරගෙන යන එකයි තියෙන්නේ. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. නිස්සන්න වනයේට මා පැමිණි පළමු අවස්ථාව මේ වේ. එමෙන්න භාවනා කරන්නේද මගේ ජීවිතයේ පළමු වතාවටයි. පළමු දිනේ පරියංක භාවනාවේදී හුස්ම නාසිකාග්‍රයෙන් ඇතුළටගෙන මගේ පෙනහළු තුලට යන අයුරුත් පසුව පෙනහළු පිම්බී හැකිලි යන අයුරුත් පසුව ඇතුළටගත් හුස්ම නැවත නාසිකාග්‍රයෙන් පිටතට යන අයුරුත් හොඳින් නිරීක්ෂණය කෙරෙමි. මෙම தත්ත්වය මාහට පළමු දිනේදී විනාඩි කිහිපයක් පවත්වාගෙන යා හැකි විය. මෙහිදී මම මේ ක්‍රියාවලියට පමණක් හිත යොමු කර සිද්ධිය අතර කිසිම සිතුවිල්ලක් නැති මනස ඒකාග්‍ර වූ ස්ථානයකට යාමට මාහට හැකි විය. නමුත් මෙම தත්ත්වය මෙම ක්‍රියාදාමයේ වැඩි වෙලා කිරීමට මාහට නොහැකූ අතර උපරමයෙන් විනාඩි 10ක් 15ක් අතර කාලයක් පමණක් කිරීමට හැකියිය. මෙලෙස උත්සාහ කර නැවත එම ක්‍රියාවලිය නිතිආකාරව කිරීමට අපොහසත් වූ පසු මම සක්මන් භාවනාවට පියදෙමි. එහිදී එනම් සක්මන් භාවනාවේදී මම වම දකුණ ලෙස සිහිපත් කිරීම මූල කර්මස්ථානය කරගැනීමෙන් විනාඩි කිහිපයක් බාධා රහිතව සිතුවිලි වලින් තොරව සක්මන් කර ගැනීමට හැකියිය. මෙහිදී මම වමහා දකුණ හා පාදයන් පොළවේ ස්පර්ශ වන අයුරු නිරීක්ෂණය කෙලෙමි. මෙහිදී පාද වැලිවල ගැටෙන අයුරු හොඳින් දැනුණු අතර ඉන් එහාට වෙනත් ලක්ෂණ කිසියක් නොපෙනිනේ. නමුත් පක්මන ඊටමත් හොඳින් විනාඩි 5ක් 10ක් පමණ කිරීමට හැකිය. පළමු දිනය මෙලෙස ගෙවුණු අතර දෙවන දිනයේදී පරියංක භාවනාවේදී මගේ කටට සාමාන්‍ය දිනයකට වඩා වැඩියෙන් කෙල එකතු වෙන බව දැනෙනි. මෙහිදී මගේ සිත මූල කර්මස්ථානය වන හුස්ම ඉහළට හා පහළට යන ක්‍රියාදාමයෙන් බැහැර විය. භාවනාවට බාධා විය. මීට අමතරව මගේ උඩුකයද ඉදිරියට හා පසුපසට පැද්දෙන ගතියක්ද අත් විඳිමි. මෙම පැද්දවිල්ල හේතු කොටගෙනද පරියංක භාවනාවේදී මූල කර්මස්ථානයේ හිත තබා ගැනීමට අපොහසත් විය. මෙලෙස පළමු දින දෙක අවසන් වූ අතර තුන්වෙනි දිනේදී පරියංක භාවනාවේදී හුස්ම ඉහළට පහළට යන අයුරු නිරීක්ෂණය කරමින් සිටින විටදී මගේ ශරීරය වටේ ආලෝක ධාරාවක් තලණය වන අයුරු දුටුවෙමි. එම ආලෝකය මගේ ශරීරය වටා ඇදී තිබෙන අයුරු දුටුවෙමි. නමුත් මේදී හුස්ම රැල්ල දෙස පිට යමා සිටි මාහට එම ආලෝක ධාරා බාධාවක් නොවුණු අතර භාවනාව පළමු දින දෙකට වඩා වැඩි වේලාවක් සාර්ථකව කරගෙන යාමට හැකි විය. පළමු දින දෙක වරකදී විනාඩි 10ත් 15ත් උපරිම ආයු වැරදූ මගේ පරියංක භාවනාව තුන්වන දිනේදී කිසිම ශාරීරික අපහසුයකින් තොරව විනාඩි 40ක් පමණ කරගෙන යාමට මෙම ආලෝක ධාරා නිකුත් වී සිටියදී මාට හැකියිය. පරියංක භාවනාව තුළින් සෑම දිනයකදීම මෙලෙස අලුත් අත්දැකීම් ලැබුණද සක්මන් භාවනාවේදී මගේ தත්ත්වය පළවෙනි දිනේදී මෙන් විය. එනම් මූල කර්මස්ථානයේ වම දකුණ සිත යොමු කර සිටීමට හැකිය. නමුත් සක්මන් භාවනාවේ සිත ඒකාකාරී බවක් පරියංග භාවනාවේ වෙනස් වෙන සුළු අත්දැකීම් ඇති නිසාත් මම වැඩි වැඩියෙන් පරියංග භාවනාවටම හිත යොමු කරන අතර සක්මනට ඇති කැමැත්ත කෙමෙන් අඩු වෙන බව පෙනේ. ඔබ වහන්සේ පැවසූ පරිදි සක්මන නැති භාවනාව නීරස අමු අඹ ගෙඩියක් කන්නාක් මෙන් වැනි දෙයක් වුවත් මගේ සිත සක්මනින් ඈත් වන්නේ ඇයි? සක්මනින් ඈත් වීම වළක්වා ගැනීමට මා කෙරේ අනුකම්පාවෙන් උපදෙස් දෙනෙමින් අයදිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණය ඉක්මනින්ම අවබෝධ වේවා. සක්මන් කරනකොට විදින බව දැනගන්න මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එක විතරක් බලන්න වම දක්නොත් බලන්න එපා. එතකොට තේරෙයි ඔය ධක්මනේ මොකක්වත් අපේක්ෂා කරන්න එපා. ඉඳගෙන ඉන්නකොට නෙවෙයි. ඊ අත්දැකීම නෙවෙයි හම්බෙන්නේ හිටගෙන ඉන්න එක නෙවෙයි නිදාගෙන ඉන්න එක නෙවෙයි ඇවිදිනවනේ. එතකොට ටික ටික තේරෙලා දෙයි කොහොමද ඇවිදින එකයි හිතගෙන ඉන්න එකයි ඉඳගෙන ඉන්න එකයි වෙන් වෙන හැටි. එතකොට සක්මනේ වෙන්න ඕන දේ වෙනවා. අනවශ්‍ය අමා ගැඹුරු දේවල් හොයන්න ගියොත් තමයි පශ්චාත්තාප වෙන්නේ. නිසා සක්මන පුදුහාන් තරම් සරල කරන්න. තව ප්‍රශ්න කීයක් තියෙනවද? අපි එමුන ඒක හෙට ඉතුරු කරනවා. මොකද අපිට සක්මන් කරගන්න හම්බ වෙන්නේ නැත්තම් විනාඩි 40 ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න වල ප්‍රධාන වෙන දේ තමයි ඔය කියවපු ටිකම හෙට කියවන්න පටන් ගන්නේ. ඒ නිසා කියවපු නැති ටික වෙන් කරලා තියන්න. කියවපු ටික අයින් කරන්න. ඒ නිසා අපි හෙට රැසෙන වෙලාවේ ප්‍රථමයෙන් අපි අරගන්නේ අද ඉතුරු කරපේවා. එතකොට අපිට පුළුවන් වෙයි මං හිතනවා උත්තර දෙන්න. එහෙම නැත්නම් අපිට සක්මන් කරගන්න හම්බ වෙනවා. අපිට විනාඩි 40 විතර කාලයක් තියෙනවා. සක්මන් භාවනාව සඳහා අපි ප්‍රකාශයත් එක්කම මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සමාප්ත කරනවා. මං රත්නසිරි මහත්තයා ඉල්ලා හිටනවා නොකියලද ප්‍රශ්න පටලවා ගන්න. මේ ටික වෙන් කරගෙන හෙට දවසේ මුලින්ම මේ ටික ඉදිරිපත් කරන්නයි කියලා. එයින් අපේ වැඩමුළු මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.